බව දැනගන්න ඕනේ. ඒ ප්‍රශ්නෙට ਸਰුවඥ පිළිතුරකුත් තියෙනවා. ඉතින් මේ ප්‍රශ්නේ අපිට පිට කෙනෙක්ගෙන් අහලා අපි හිමදා දන්නේ නැත්නම් ප්‍රශ්නකුත් නැහැ කියලා කිව්වොත් ඒකට ਸਰුවඥාන්සේ මේ සාරිපුත්‍ර සාංශ අපට ඉඩ තියලා නැතුව අපිට ප්‍රශ්නෙත් ඉදිරිපත් කරනවා. ප්‍රශ්න තමයි අත මේ සත්‍ය ධම්මා භාවේ තබ්බා. ධර්ම හත වැඩි යුතු ධර්ම හත මොකක්ද කියලා. ඒකට පොදු උත්තරේ එහෙම නැත්නම් සාමූහික උත්තරේ තමයි සත්ත බොජ්ජංගා. ඊට පස්සේ බොජ්ජංග කියන්නේ මොනවද කියලා එක එකක් එක එකක් සාරිපුත්‍ර සාංශය අපට උගන්වනවා වගේ අර ਸਰුවචනාංශය ගැන ඉදිරිපත් කරපුවා ගැන හැර දක්වනවා. ඉතින් මෙතන ඉන ඔක්කොටම ඒ පිළිබඳව සතිය ධම්මවිචය ආදී දැනුමක් තියෙනවා. නම් අපි බලන්න හදාන්නේ දැන් මේ වැඩමුළුවකට සම්බන්ධ වෙලා ඉන්න පිරිසක් වශයෙන් මේ කියන බොජ්ජංග ධර්ම අපි මේ කරගෙන යන වැඩපිළිවෙලට අපේ දෛනික වැඩවලට අපේ පරියංකයට අපේ සක්මනට අපේ එදිනෙදා වැඩවලට මෙයින් ගියාට පස්සේ අපි ගත කරන ජීවිතයේ ඉඳලා වැඩවලට මේ සතිය නැත්නම් සති සම්බොජ්ජංගය කියන එක අදාළද එහෙම නැත්නම් කොහොමද සම්බන්ධ වෙන්නේ කියලා බලන්න. ඊට පස්සේ ධර්ම પરම්පරාවක් මේ කියන්නේ. සති සම්බජ්ජංගේ දැනගත්තා නම් ඒක ඕපනයික ක්‍රමයට උපනයන වෙනවා ධම්මවිචේ සම්බොජ්ජංගේ. එතකොට සති ධම්මවිචේ කියන මේ සම්බොජ්ජංග දෙක වැඩෙනකොට තමයි අපිට හිතේ වීරියක් වීරත්වයක් ඉදිරියට යන්න පුළුවන් අලුගසා දාලා නැගිටින ගතියක් එන්නේ. ඉතින් ඒක නිසා අපි සති ධම්මවිචේ ආදී ධර්ම ගැන බොජ්ජංග ගැන මූලික හැඟීමක් නැතුව වීර්ය කරන්න ගියාට ඒක එච්චර yaadෙන්නේ. එහෙම තමයි අපි පටන් ගන්න හැබැයි. නමුත් පහු වෙනකොට පහු වෙනකොට මේ ධර්ම પરම්පරාවේ හැටියට නැත්නම් හේතු ප්‍රත්‍ය හැටියට එකිනෙකක් වැඩ කරන හැටි බලනකොට මේක ඇත්තටම සුතමේ ඥානෙ වශයෙන් උත් රසයක් තියෙනවා. එක එකක් එක එකක් වැඩ කරන හැටි. ඊට පස්සේ චින්තාමේ වශයෙන් බලනකොට ඊට වඩා ගැඹුරක් අර මතු පිට රසයට වැඩිය නිකන් කතා රසය වගේ එකට වැඩිය මේක ඇතුලේ පුදුම පුදුම විදිහේ මේ අන්තර් සම්බන්ධතා තියෙනවා. ඒ ඔක්කොම එකක්වත් වසංගලා නැහැ මේකේ. ඒක තර්ක මනසකට ඕන විදිහට අහුවෙනවා. ආකාර පරිවිතක්කේ මේකයි. ණය විපස්සනා මේකයි. චින්තා මේ වශයෙන් මේක වෙන්නේ මෙහෙමයි. ආදි වශයෙන් කියලා බලනකොට පේනවා සරුවචන් වහන්සේ මේ ජීවිතේම නිවන් දැකීම සඳහා භාවනා නොකරන කෙනෙකුට අර චින්තාමේ වශයෙන් රසයක් ලබන්නේ එහෙම නැත්නම් මේකේ තියෙන ඉදිරිපත් කිරීම තර්කයේ ලකින්ඩත් හොන්තට සලකලා තියෙනවා. ඊට පස්සේ මේ දෙකම ඇතුව බණ භාවනා කරනකොට අර සුතමේ ඥාන සචින්තාමේ ඥාන ඇතුව අමුතුම පැත්තක් තියෙනවා. ඒක හරියට මේ හරක් බල ලබන රසය වගේ නෙමෙයි පස්කෝ රසය කාලා ලබන රසයක් වගේ. ඉතින් අපිට බලාපොරොත්තු වෙන්න බෑ මේ ඔක්කොම පිළිබඳ ඒ වගේ අංග සම්පූර්ණ දැනුමක් මෙවැනි පැයක දෙක ධර්ම දේශනාවක් කරන්න පුළුවන් වෙයි කියලා. නමුත් අපි සියලුම මේක කළා අපි ඉගෙනගෙන තියෙන දේවල් සියලුම අපේ අත්දැකීම් මේ පරියංක භාවනාදී, සක්මන් භාවනාවේදී එදිනදා සතිය අපි ලබන අත්දැකීම් සහිතව මේ ගණ්ඩ ගත්තොත් මේ සුතමේ ඥානේ අනිවාර්යයෙන් මේක අපිට අපේ මොලේ මෙතෙක් කල වැඩ නොකරපු පැත්තක් විවෘත කරලා දෙනවා. ඉතින් ඒක තමයි මේ ධර්ම දේශනාවෙන් බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒදී අපි අනුග්‍රහිත සූත්‍රය පිළිබඳ කෙටි මතක් කිරීමේ පස්සේ ඊයේ දේශනාවේ පසු කොට සිටි මේ සති සම්බොජ්ජංගය කියන වචනේ තමයි නැත්නම් සති සම්බොජ්ජංගය පිළිබඳ තියෙන සුත්තමේ ඥාණයට තමයි හිත යෙදුවේ. ඉතින් ඒකෙදී මම උත්සාහ කරා මේ සම්බොජ්ජංග කියන පදය එක විදිහකට විස්තර කරලා මේ සති කියන පදේ වෙන විදිහට විස්තර කරලා ඒකේ මේ භාෂාමය රසය ව්‍යාකරණ අනුකූල රසය ගන්නේ එතකොට මේකේ මූලිකම පදේ තමයි සති කියන එක. ඒ සතිය මේ විදිහට බොජ්ජංග මට්ටමටපත් වෙන්නේ ඉස්සෙල්ලා දීර්ඝ විපරිණාමයක් සිද්ධ වෙනවා. ඒ නිසා කාටවත් සතිය පිළිබඳ ස්ථිර අර්ථකථනයක් දෙන්න බෑ. ඒ දීපු ගමන් එයා නිත්‍ය සංඥාට වැටෙනවා. මේ සතිය විපරිණාමයටපත් වෙන දෙයක්. ඒ නිසා පොතක් කරගත්තොත් අපේ අටුවා විස්තරේ අපිලාපන ලක්ෂණ සති කියලා ලියලා තියෙනවා. පිලාපන ලක්ෂණේ පොළාබහින ලක්ෂණේ නෙවෙයි තියෙන සතියේ කිඳාබහින ලක්ෂණේ. මේ කිඳාබහින ලක්ෂණේ තියෙන්නේ සති මාත්‍රයේද සතිපට්ඨාන සතියේද ඉන්ද්‍රිය සතියේද බල සතියේද බොජ්ජංග සතියේද මාර්ගංග සතියේද කියලා බැලුවොත් ඒකට හිවණැලි හතක් තියෙනවා. සතිය කියලා කියන්නේ මතු පිටිල්ලේසලා යන ගතිය නෙමෙයි. ලුහුටන ගතිය නෙවෙයි. මොකක් හරි අරමුණක් ගත්තාම කිඳා බහින ගතිය තමයි. ඉතින් ඒකට අර සති මාත්‍රයේදී කිඳා බහින ගතියත් ඒක ඉන්ද්‍රිය සතියක් පාටපත් වෙනකොට ඒ කිඳා බැහිම අපිට වැටෙන්නේ නැහැටි. බල ධර්මයක් වශයෙන් වෙනකොට කිඳා බහින් වැටෙන්නේ නැහැටි. බොජ්ජංග ධර්මයක් විදිහට සතිය වැටෙනකොට කිඳා බහින් නැහැටි බැලුවොත් ඒකේ වර්ධනයෙන් තමයි අපි තේරුම් ගන්නේ අපි ඉදිරියට යනවද සතිය තේරුම් ගන්නවද ඇත්තට මේක දිරව ගන්නවද කියලා. ඒක නිසා ඒ සතියේ තියෙන ලක්කන රසපච්චපට්ඨාන පදට්ඨාන කියන අටකතා ක්‍රමයි අපි භාවිත කරාට ඒකේ තියෙන සීමාව දැනගන්න ඕනේ. ඒක කියන්නේ ස්ථිර දෙයක් ගැන. සතිය පළවෙනි ආස්වාසයේ තියෙන සතිය නෙවෙයි දෙවෙනි ආස්වාසයට යනකොට ඒක වෙනස් වෙනවා. දෙවෙනි ආස්වාසයලා තුන්වෙනි ආස්වාසයට යනකොට වෙනස් වෙනවා. ඉතින් අපි ඒ වෙනස් වීමට ඉඩ තියාගෙන සතිය සතිපට්ඨාන වශයෙන් වැඩුවොත් සතිය අනිත්‍යයට යොමු වෙන හැටි අපිට හිතා ගන්න පුළුවන් නෑ සතිය කියන්නේ මෙච්චරයි මේකයි සතිය කියලා අපි නිත්‍ය සංඥාවෙන් බැලුවොත් අපි අනිත්‍යතාවය වැහෙනවා. ඉතින් මෙතන මහ විශාල අපේ මනසට විශාල පටලැවිල්ලක් ඇති වෙනවා. මේක ඉගෙන ගන්නවද? එතන ඉගෙන ගන්න දේ හපලා කාලා දිරවලා ඕජාව ලබා ගන්නවද කිව්වොත් අපිට කේක් එක අතේ තියානවද කේක් එක කනවද කියන ප්‍රශ්නේ එනවා. කේක් එක අතේ තියාන හිටියොත් ගොඩක් කල් තියාගෙන ඉන්න පුළුවන්. කෑවොත් හිටින් නැහැ. eat the cake and have the cake කියලා තියෙනවා. ඉතින් අපේ ආගමේ තියෙන අතේ තියාගෙන ඉන්න කතාවක්. කේක් එක අතේ තියාගෙන අපි මෙච්චරයි අපිට කේක් එකක් තියෙනවා කිය කිය ඉන්නේ. රස බලන්න බෑ. රස බලලා කියලා ගෑවිච්ච ගමන් කේක් එක වෙනස් වීමටපත් වෙනවා. මේ නිසා මේ සතියේ අර්ථකතනයත් බැලුවොත් පුදුම විදියට වෙනස් වෙනවා. ඉතින් ඒක නිසා අපි කාටට කියලා දෙනකොට සත්‍ය පිළිබඳ කියලා දෙනකොට කොතනින්ද පටන් ගන්න. උගත්තු හුඟක් කැමැති ඔය ආර්ය අෂ්ටාංග මාර්ග සතියේ සම්මා සතිය ගැන කතා කරන්නේ. එහෙනම් සති සම්බොජ්ජංගෙන් ගැන කතා නමුත් අර මුල ඉඳලා පොඩි දරුවෙක් අයිනු අයිනු කයිල බහතෝරන තාලයට වගේ ගේන්නේ නැතුව ඒ පැත්තෙන් සතිය ඉගෙන ගන්න පටන් ගත්තොත් බෑ කියන්න නම් බෑ. උගටි සංයු විපංචි සංයු වගේ ශ්‍රේෂ්ඨ කුශාග්‍ර බුද්ධිමත් ඇත්තට පුළුවන්. ඒක නිසා මේ සතිය නොදන්න කෙනෙකුට ඝන ආහාර ගන්න බැරි එක්කට කිරි දීලා බාගට තැම්පිච්ච ආහාර දීලා ගේ බොක්ක තාම හැදිලා නැති නිසා පුරුදු කරනවා වගේ මේ සතිය ඊටාමත්ම සරල අවස්ථාවෙන් හඳුන්වා දෙන එක තමයි දැන් හඳුන්වා දීමේ ක්‍රමවේදය මම දකින්නේ මහාසී භාවනා ක්‍රමය. මහාසී භාවනා ක්‍රමය හැම වෙලාවෙම ඒ හඳුන්වා දෙන තැන මොකක්වත් නැතුව පිරිසුදු කරනවා. සමහර අඩුපාඩු ගන්න තියෙනවා හඳුන්වා දීමේ පැත්තට විතරක්ම අවධානය යොමු කිරීම අඩුපාඩුකුත් තියෙනවා. නමුත් අබෞද්ධයෙකුට කියලා දෙනවා නම් විශේෂයෙන්ම මේ හඳුනා දෙන තැන තමයි වැදගත්. යමක් ඉදිරිපත් කරන ආකාරය. ඉතින් මම හරි කැමැති වුණා ඒ මහසි ක්‍රමයටදී භාවනා කරනකොට මම සත්‍ය පිළිබඳ යම් ප්‍රමාණයක් දන්නවා කියලා හිතාන කිටු ගියේ ගිහිල්ලා උගන්නන හැටි. ඉතින් එතකොට කියනවා අපි ලාභන ලක්ෂණ සතිය. සතිය කියලා කියන්නේ අරමුණෙන් අරමුණට පැන පැන වැසෙන් වැස මේ වැස වෙලාවට තෙමේ මේ අත්ෙන් අතර වයින් කුරුල්ලෙක් වගේ එකක් නෙවෙයි. ගත්ත අරමුණ දිගේ බහින එක. নিমগ্ন වෙන එක. එහෙම නැත්නම් කිඳා බහින එක. ඒ වගේම අසම්මෝස රස. අසම්මෝස රසය කියලා කියන්නේ තමන් ආස්වාසයේ ඉන්නවා නම් ප්‍රස්වාසයේද නැද්ද කියලා සම්මෝසාවක් වෙන්නේ නැහැ. පටලවිල්ලක් නැහැ. දැන් මං ඉන්නේ ආස්වාසිය බව දන්න. ඊට පස්සේ ආස්වාසයෙන් ප්‍රස්වාසයට ගියාට පස්සේ කලකොලකමක් නැතුව අනිවිත නොවි අසම්මෝසාවෙන් දන්න මේ ආස්වාසිය දැන් ඉන්නේ ප්‍රස්වාසයේ කියලා. ඉතින් ඒ නිසා ලොකු ස්වාමීන් වහන්සේ ආනාපාන සති පොත ලියනකොට උන්වහන්සේ ලියනවා මේ ආස්වාස ප්‍රස්වාසයේ වෙන්කොට දැනගැනීමේ ශක්තිය ඒ අසම්මෝස භාවයත් එක්ක එන්නේ. මේ ඔක්කොම එක මල්ලේ දාගෙන පිහිලිගේ පලාමල්ල වගේ මම ආනපාන දැක්කා මම ආස්වාස් ප්‍රස්වාසය දැක්කයි කියලා කිව්වට ඒක බොරු නෑ. නමුත් එයාට සම්මෝසාව තියෙනවා. ආස්වාසයෙන් ප්‍රස්වාසයෙන් වෙන් කරන පරිච්ඡේද ඥානෙ නෑ. ඉතින් ඒ තාක්කල් මේ වඩු විකුණන්න බෑ. ඔක්කොම කලවමේ තියෙන. ඉතින් අපි ගත්තොත් මිරිස් වවන ගොවියෙක් ඔක්කොම මිරිස් එකට දාලා කැඩිච්චෙව්වයි පළවෙනි වෙලාව දෙක තුනම විකුණනකොට බොහොම අඩු ගාණක් අපට ගොවියට හම්බෙන්නේ. මුස්ලිම් මිනිසෙක් ගෙනියලා ග්‍රේඩ් 1 කියලා වෙන් කරනවා, ග්‍රේඩ් 2 කියලා වෙන් කරනවා, කැඩිච්චව වෙන් කරනවා. ඉතින් අපි ආයෙත් ගිහලා තම්බි කඩේට ගිහිල්ලා අර ග්‍රේඩ් 1 එක ගන්නවා. අර සබ්බසරීමේ තියලා. ඒ කියන්නේ මිනිහා වවන්නේ නැහැ. මිනිහා කරන්නේ මේක වෙන් කරලා දානවා. බැත අරගෙන ගිහලා උහුලම් කරලා මේක බැත මේක කාටුව මේක පිට කාටුව කියලා වෙන් කෙරුවාම අපේ මිනිස්සුයෝ තෝගේ පිටින් විකුණනවා. අන්නේ වගේ තමයි අපේ බිස්නස් එකත් අලකොල බීනකොල දන්නේ නැහැ. කෙල් ගහ ගන්න දන්නේ පොල් ගහ ගන්න දන්නේ දන්නේ නැහැ. මේක තමයි අපේ ස්වභාවය. මේක තමයි මෝහය කියන්නේ. මේක තමයි බඩු තියෙන. හැම කෙනෙක් ගාව දැනුම. නමුත් වෙන් කර දැන ගැනීම වෙන්කර ප්‍රකාශ කිරීම දාන්න. සතියෙන් අපිට අන්නේ සම්මෝසාව නැති කරලා දැන් මම ඉන්නේ ආස්වාසේ ප්‍රස්වාසේ නෙවෙයි. මං ඉන්නේ ප්‍රස්වාසේ ආස්වාසේ නෙවෙයි. මං හිටගෙන ඉන්නේ ඉඳගෙන නෙවෙයි. මං ඉඳගෙන ඉන්නේ හිටගෙන නෙවෙයි. කියලා මේක ප්‍රත්‍යක්ෂණය කරන ක්‍රමයක් තියෙනවනේ. ආස්වාසේ ප්‍රස්වාසේ වෙන් කරන ලකුණට අපි කියනවා නයිසાર્ගික ලක්ෂණ කියලා. පච්චත්ත ලක්ෂණ කියලා. පෞද්ගලික ලක්ෂණ කියලා. අන්නේ පෞද්ගලික ලක්ෂණේ දන්නවනම් අපිට ලැබෙන අත්දැකීමේ එකතුවක් වෙනවා. එන්නේ එන්නේ එන්නේ පච්චත්ත ලක්ෂණ වැඩි වීමක් වෙනවා මොකද ආස්වාසෙව එක එක මල්ලකට දාන්න ප්‍රසවාසෙව එක මල්ලකට දාන්න තව කෙනෙක් පිම්බීම ගැන බලන තව කෙනෙක් හැකිලිම් බලනවා ඒක වින් වින් මනුවට දාපුවාම මෙන්න මේ ගොනුව මේ ජීවිතේ පෞරුෂත්වයේ දක්වම වෙනසක් ඇති කරනවා අපි සොත්තරතුරු ගොඩක් තියාන හිටියට පොළට දැම්මට විකිනෙන්නේ නැහැ සුද්ධ කළ දුන්නා පස්සේ ඉන්ටර්නල් ක්වොලිටි කන්ට්‍රෝල් වගේ පුදුමාකාර වෙනසක් ඇති කරනවා. ඒක සතියෙන් කරලා දෙන්නේ අසම්මෝස රසාන. ඊගාට විෂයාභු මුඛ භාව පච්චපට්ඨාන. ගොඩාක් කර්මණු චීනකොට මට ඉන්න ඕනේ ආනපාන. මට ඕනේ බිම්බි මේකිලි. මට ඕනේ වෙන මොනක්වත් කියලා කරගෙන කරගෙන යනකොට අර ආනාපානියත් එක්ක ඇසුර ආනාපානත් එක්ක සුහදකම ආනාපානට මූණ දෙන ගතිය වැඩි වෙනවා. ඒක මේ චිත්ත නියාමයක්. ඒක නිසා අන්තිමට විශේෂයට භාවනා කරන විශේෂයට අභිමුඛ වෙන ගතිය වැඩි වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක කරපු කෙනෙක් දන්න. ගොඩාක් කර්මණු රාශි රාශි තියෙනකොට අපි දන්නවනම් මේක ආධිනවතයිතයි මේක ආනිසංසතයිතයි. මට මේකට යන්න ඕන කියලා බැලු බැලමට පේනවා නහයට අහන්න නැති ගතිය. බැලු බැලමට පේනවා ඒ කොයි එක තිබ්බත් හිත දුවන්නේ මිටිතනින් වතුර බැසෙයි කියලා කාමෙටම කිය. නමුත් නවතනාති යොදනකොට තමයි අවශ්‍ය විෂයට අවශ්‍ය අරමුණට අභිමුඛ කරන්න පුළුවන් ගතිය යොදන කාලයට සාපේක්ෂව ලැබෙනවා. මෙතනදී මේ බුරුම ස්වාමීන් වහන්සේලා කියනවා අපිට ඕනේ ආස්වාසයත් එක්ක ඉන්නවට සද්ද නෙවෙයි, වේදනා නෙවෙයි, හිතවිලි නෙවෙයි, වෙන මොනක්වත් නෙවෙයි. ආස්වාසයත් එක්ක ඉන්න කියලා ඒ ආස්වාසියම වෙනෙහි කර කර ආස්වාසයට මූණ දීදී අසාර්ථක වගේ ප්‍රයත්නයක් කරන එකෙන් විතරමයි ආස්වාසිය නතු කරගන්න පුළුවන්. දන් දුන්නට ඒ කුසලයේ ලැබෙන්නේ නැහැ. සිල් රැක්කට ඒ කුසල ලැබෙන්නේ නැහැ. ත්‍රිපිටකේ කටපාඩම් කරාට ඒක ලැබෙන්නේ නැහැ. ව්‍යාකරණ දැනගත්තට ඒක ලැබෙන්නේ නැහැ. තමන්ගේ ගුරුවරයා රහත්ල හිටියට ඒක ලැබෙන්නේ නැහැ. ආශිර්වාද කරාට ඒක ලැබෙන්නේ නැහැ. ඒක තමන් විශ්ින් කළ යුත්තක්. කොච්චර දුරට කළ යුත්තක්ද කියනවනම් ඒක තමන්ගේ ප්‍රියමනාප කෙනාටවත් දෙන්න බෑ. ඒ වගේම කාගේවත් දැන් හොරගම් කරන්නත් බෑ. ඒ නිසා ඒ සඳහා අනිවාර්යයෙන්ම ප්‍රයත්න කරන්න ඕන. ප්‍රතිපදාව කියන්නේ ඒකයි. ඒතකොට ටික කාලයක් යනකොට තේරෙනවා තංගනකොට දඟලනකොට ටිකක් විශේෂයට අභිමුඛ කරන ගතිය වැඩි. මේක කියනවා කැලෙන් ගෙනාපු මීහරකා කුළු මීහරකා ගම්මැද්ද ගෙනල්ලා බැඳගත්තට පස්සේ ඒක කරදන් කර කඩාගෙන යනුවත් කඩාගෙන දුවන්න හදනවා. හොඳ හොඳ වරපරයකින් බැඳනනම් හොඳ කණුවක හිටෙව්වනම් උ නටලා නටලා නටලා අන්තිමට කණු මුල් ලගිනවනේ. ඒක තමයි අපිට දෙන උපමාව. ඒ නිසා සති වරපටෙන් ආනාපාන කණුවේ නැවත නැවතත් හිත යොදනකොට ඉස්සල නම් මේක කුළුමී හරකෙක් වගේ කුළු ගතිය පානවා. අවතුරු හෙම්බත් වෙලා හෙම්බත් වෙලා අන්තිමන කණුමුල ළඟින් දවසේ තේරෙනවා ප්‍රයත්න කරබේකනා දිනවා. ඒකට කියනවා ඒක විෂයාභිමුඛ භාව පච්චපට්ටන් තමයි වැටහෙනවා ටික කාලයක් යනකොට අර උරගගා බලනකොට පීරිගගා ඉන්නකොට ඒ අරමුණත් එක්ක පුංචි සුහදකමක් පුංචි දැනමිතිකමක් පුංචි මුණට මුණ දෙන ගතියක් එනවා. ඉතින් මුලදී උඟාක යෝගාවචරය මේක කරන්නේ නිකන් පසුබාහන ගතියකින් මොකද මේ ගලකින් පට්ට ගන්න හදන වගේ පේන්නේ. නමුත් පහු වෙනකොට හරිනවා. ඊට පස්සේ කියනවා ආසන්න කාරණාව මෙවැනි සතියක් ඇති වෙන්න මේ සති මාත්‍රාව වුණත් කාය ආදී සතර සතිපට්ඨාන පදට්ඨාන මේ සීලකින්වත් සමාධිකව මේක කරන්න බෑ. මේකම උරගාලා තමයි කරන්නේ. මේකම අසාර්ථක නමුත් මේ ප්‍රයත්නය කරනකොට කරනකොට දුනුවායෙක් එල්ලෙට වෙඩිච යන්න විදින්න පුරුදු වෙනකොට දුන්න අමුණලා දුනුදී අමුණලා එල්ල කරනවා කියන එක එල්ලේ පැත්තට හරව ගන්න කියන අමාරු. නමුත් විදල විදල විදලා ගිහිල්ලා කවදා හරි එල්ලෙට වැජී දවසේ අර ලොකු සතුටක් ඇති වෙනවා. අර මුලින් මුලින් කරපු වැරදි නිසානේ දුනුදී අමුණ ගන්න පුළුවන් උනේ. එල්ලේ දිග බලා ගන්න පුළුවන් උනේ. මඟට වැටෙන්න කටයුතු අන්න අද ගිහිල්ලා ඊතලේ එල්ලේ ඇමිනුනා කියලා වගේ විශේෂයට මුණ දෙන්න බඩ. ඊට පස්සේ ඒ එල්ලෙට ඊතලේ ගිල්ල ඇමිනෙන්න තියෙන ඊට වැඩි. මොකද එයා ගහන්නේ ඊට පස්සේ විශ්වාසී. දන්නවා මෙහෙම මෙහෙම තමයි පොට්ට ජාන්තකින් කරලා කරලා තමයි කරන්නේ. ටාගට් ෂූටින් කරනකොටත් එහෙම. බුදුහාමරෝ දීලා තියෙන උපමාව තමයි දුනු ආයක උපමාව. ඊට පස්සේ ඒකට උත්සාහ කරන්නේ නැතුව ගෙලින්ම ගිය ගමන් මට කියලා දෙන්න කිව්වොත් එමේ ගුරුවරුන්ට කෙලින්ම ඊතලයට විරිසන කරන්න බෑ. ඒ ගුරුවරගේ බැරිකමක් නිසා නෙවෙයි. මට උනන්දු නිසා නෙවෙයි යම් අත්‍යරදි ප්‍රමාණයක් ඕන. ඒකට අපි කියනවා නිහතමානිකම කියලා. ඒ වැඩියට තියෙන ගෞරවය. ඒකම කියනවා තිර සංඥා පදට්ඨානා කියලා අරමුණ මෙනෙහි කරලා මොන අරමුණේ ජීවනත් මම කොහොම හරි ආනාපානෙටම ගහනවා. කොහොම හරි ආනාපානෙම උලනවා. කොහොම හරි ආනපනට යොමු කරනවා කියලා නැවත නැවත කිරීමනොත් හරියට. ඉතින් මේ මට්ටමේදී අපි මේකට සති මාත්‍රේ කියලා කියනවා. දන්නත්තර වෙච්ච හිතක් දිශාගත කරන්න හදනවා. ඉතින් මේක විද්‍යාවේදී වේගය සහ ප්‍රවේගය කියලා අපිට වචන දෙකක් උගන්වනවා. වේගය කියන්නේ අසංවිධිත ශක්තිය. ප්‍රවේගය කියන්නේ දිශාගත ශක්තිය. ප්‍රවේගයෙන් තමයි අපිට ශක්තිය වෙන තැනකට හරියට කරන්න පුළුවන් වෙන්නේ. එනිසා අපි දන්නවා ගලන ගඟක් ජල විදුලිය හදන්නම් ඒක බට දෙකක් දිගේ ගෙනියලා හරියට ඒ ඉම්පෙලර් එකට හයි කෙරුවොත් මේක දිය රෝදේ කරකිනවා. ඒ නිසා විශාල ශක්තියක් ගොනු කරන්න ඕනේ යොමු කරන්න ඕනේ. ඒකට අපි කියනවා නිකං හිතුවක්කාර වේගය ප්‍රවේගයක් කරන මේක තමයි අපි හික්මවනවායි කියන්නේ. ඉතින් මේ හික්මනොට ඉස්සල්ලාම අපි සත්‍ය ආරා කරන්නේ නන්නත්තර අරමුණු දිගේ යන මේ කාම හිත මධ්‍යස්ත වූ අත්දැකිය හැකි වූ නොමිලේ ලැබෙන්නා වූ ප්‍රකට අරමුණකට යොද යොදා කීකරු කරන්න හදනවා. ඉතින් ඒ අවස්ථාව යෝගාවචරය එන්නේ බොහොම හැකින්. අනේ මට බෑ. මට ඉඳගෙන ඉන්න බෑනේ අප්පා. මට මේ හුස්ම තේරෙන්නේ නෑනේ අප්පා. මට මේ කොන්දේ අමාරුනේ අප්පා. নানা ප්‍රකාර වැඩ මේ චෝදන ලයිස්තුවක් අරගෙන ඉන්නේ. ඒ අතින් බලනකොට පේනවා අපේ හිත කොච්චර නිදහසට කරුණු කියන්න පුරුදු වෙලා තියෙනවද කියලා. පෞරුෂත්වයක් නැහැ අපිට. විශේෂයෙන්ම මේ වගේ භාවනා වැඩකට. අපිට කිව්වොත් මේ ස්කෝලර්ෂිප් එකක් හම්බ වෙනවා මේකට පාඩම් කරපන් කියලා රෑ දවල් නැතුව පාඩම් කරයි. අපිට ඉංග්‍රීසි උගන්වනවා කිව්වොත් ඈ තවනත පාඩම් කරා. මේ නිකාම අරමුණට හිත දාන්න කිව්වම ගන්න බෑ. ඒ කින කාටවත් දොස් කියන්න බෑ. හැම කෙනාම දුර්ලභම තියෙනවා. මෙන්න මේ විදිහේ සති මාත්‍රාව ඇති කරගත්තට පස්සේ කරලා කරලා කරලා ගහලා ගහලා ගහලා ගහලා ඊට එල්ලේ දිහාට වෙඩි තියාගන්න යන්තම් විද ගන්න යන්තම් පුරුදුනාට පස්සේ එයාට තේරෙනවා මෙන්න මේ වෙලාවේ මෙහෙම ගැහුවොත් වදින්න ඉඩ තියෙනවා කියන එක. ඉස්සලා ගහන්නේ සම්පූර්ණ අවිශ්වාසයෙන් කනබල්ලන් ගහilla. කනබල්ලන් ගහලා ගහලා වදිනකොට එයාට තේරෙන්න පටන් ගන්නවා මෙන්න මේ පසුබිම් සාධක ඇති විට එල්ලේට වදින තීනට වැඩි. ඒ නිසා යායේ මේ පොට්ටෙට ගහපු එක යම් ආත්ම විශ්වාසයෙන් ගහන්න පටන් ගන්න එකට කියනවා සම්පජඤ්ඤය කියලා. Tamanට හරියන බව, දැම්මට සතිය පිහිටවපු බව, මේ අරමුණේ තියෙන බව, මෙච්චර හුස්ම ගාණක්, මෙච්චර පියවර ගාණක්, මෙච්චර පිම්බි මැකිලිම ගාණක් හිටින බව කියා ගන්න පුළුවන්. කල්ැතුව කියන්න පුළුවන් වෙලාවක් එනවා. උදාහරණයක් වශයෙන් කිව්වොත් අපි උදේ පාන්දර වුණ කිట్లా කරන පරියන්කේදී මට වැඩි ආනපන ගාණක් කරන්න ඕන. හැන්දෑ වෙනකොට ඉන්න ගාණ ඉන්නේ ඉන්න ගාන ඉතර කරන්න බෑ. තක්මන් කරනකොට හිත පිට යනවා වැඩි. දානෙට ඉස්සෙල්ලා මෙහෙමයි. දානෙන් පස්සේ මෙහෙමයි. නින්දට ඉස්සෙල්ලා මෙහෙමයි. නින්දින් පස්සේ මෙහෙමයි. නාන්න ඉස්සෙල්ලා මෙහෙමයි. නාන්න පස්සේ මෙහෙමයි කියලා ඒ යෝගාවචරකේ අත්දැකීම් ටික මතු ඉදිරියට වෙන දේ කියා ගන්න පුළුවන් පිළිබඳ කෙටි දැනීමක් එන්න පටන් ගන්නවා. ඒක මේ ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයින් එන එකක් නෙවෙයි. ඒක අමුතුම ඉන්ද්‍රියකින් වෙන්නේ. දැන් මේ කේල් ගහ ගන්න දයන්නේ පොල් ගහ ගන්න දයන්නේ ගොනා කියන එක තේරෙන්න ගන්නවා. ඒ දැනුම කෙනෙකුෙන් කෙනෙකුට දෙන්න බෑ. අත්දකලා දැකලා දැකලා සම්පජඤ්ඤයෙන් පටන් අර ගන්නවා. දැන් නම් වදි. දැන් වදින්න තියෙන ඊට වැඩි කියලා. එතකොට යෝගාවචරයට සැලසුම් කිරීමේ හැකියාවක් සහ පෙරදැක්මක් කියන එකක් එන්න පටන් ගන්න එකට ගොඩාක් කල් ගන්නවා. මේකට මම මේ විදිහට කියනවා තේරෙන්න යෝගාවචරය දැනගත්තත් නැතත් හැම වෙලාවෙම ඉන්නේ සතියෙන් යෝගාචරය දන්නේ කවුරුත් ඔක කිව්වට පිළිගන්නේ හැම වෙලාවෙම අපි ඉන්නේ සතියෙන්. නමුත් අපි පශ්චාත්තාප වෙනවනේ බලන්නකෝ හිත තියෙන අතීතනේ හිත තියෙන අනාගතේනේ හිත තියෙන අරය ළඟනේ හිත තියෙන මෙයා ළඟ තිබ්බත් ඔය මොන බයිලාවක් සිද්ධ වෙන්නේ මම දැන් මෙතනනේ අතීතේ නැගෙන හිතන්නේ දැන් අනාගතය ගැන සැලසුම් කරන්නේ දැන් අනුංගන හිතුවත් මමනේ හිතන්නේ මෙතනනේ හිතන්නේ මෙන්න මේක යෝගාවචරයට කවදා හරි තේරෙන්න පටන් ගන්න පළවෙනිම ලකුණ තමයි සම්පජාඤ්ඤය. සර්වචන්නාංශේ ඒකමූලක සූත්‍රයේ එහෙම නැත්නම් සමිදි සූත්‍රය සඳහන් කරනවා සතාධිපති යා සබ්බේ ධම්මා. මහණේ හැම ධර්මයකටම සති අධිපතිකම් කරනවා. අනාගාමී වෙච්ච එකන තමයි එච්චරයි දන්නේ යා ඕක තමයි ඇත්ත කියලා. පෘථග්ජනයා හිතන්නේ අම්මෝ සතිය පිහිටවන්න අමාරුයි. ඒ සතිය සුපර් මාකට් එකකින් ගන්න වෙයි. එතන නිස්සන වන්න කියලා වාඩි වුණාට සතිය විතර සතිය හම්බ වෙන්නේ. අපි নানা ප්‍රකාර නීති දාන. ඉතින් අර බබා නලවන්න ඔව් කියනවා අපි. ඔව් කියවල සතිය හඳුන්ලා දීලා සම්පජඤ්ඤාවට පස්සේ තේරෙනවා මේ සතිය අපිට හම්බ වෙච්චි uppatti වරප්‍රසාදය. manussකමත් එක්ක හම්බෙච්චි uppattiම ලැබිච්ච දෙයක් හැබැයි කවදාවත් අගේ කරලා නැහැ. කවදාකවත් සතිය මෙච්චර ಗುಣ දෙයි කියලා අපි දන්නේ නැහැ. මේ සතිය මේ පුංචි සතිය මෙච්චර ආනිසංස දෙයි කියලා දන්නේ නැති නිසා අපි සද්ධාව ඉස්සර කරනවා. එතකොට සතිය පැකිලෙනවා. වීර්යය ඉස්සර කරනවා. එතකොට සතිය අයිය වෙනවා නම් බයි වෙන කියලා වැත්තකට වෙනවා. සමාධිය ඉස්සර කරනවා. ප්‍රඥාව ඉස්සර කරන නිසා සතිය කවදාකවත් අයිතිවාසිකම් දාන සටන් කරන්නේ නැහැ. සතිය ඔහේ නිහඬමා නිහතමානීව පැත්තකටලා ඉන්න ඔබට ඕන නම් ඕන දෙයක් කරගෙන ඵලයන් කියලා. යෝගාවචරය කවදාරි සම්පජඤ්ඤාවට පස්සේ හිතනවා මේ සතිය කොහොමටත් මට හම්බෙච්ච බූදලයක්. උපත්තින් හම්බෙච්ච එකක්. මම මේ අනම්මනම් පැත්තක දාලා සතිමත් වෙන්න හදනවයි කියන එකම අහිංසකකම. පැහිය වෙන කට්ටියට කරන්න බෑ මේක. අයියා වෙන්න හදන කට්ටියට ඉස්සලා පැනලා කණ්ඩ හදන කට්ටියට මේක කරන්න බෑ. ඒ නිසා කාමාසාව තියෙන මේ මාන්නේ කියන අරයට වැඩි ඉස්සලා මං ගිහලා සතිමත් වෙන්න ඕනේ කිව්වත් ඒක පවා බාධා වෙනවා. එනත මේ මමයි මේ සතිය තියෙන කියන්නේ මට උප්පත්තිම හම්බෙච්ච දෙය සතිය. එතන මම මේ සතිය කඩා වඩා ගන්න ඕන කියලා එහෙම බෑ. සතිය හම්බෙලා තියෙන එකක් අපිට වෙන තියෙන්නේ අගේ කිරීම විතරයි. ඒ නිසා සතිමත් මොහොත සහ සතිමත් මොහොත පිළිබඳව දැනීම කියන දෙක සතිය සහ සම්පජඤ්ඤය කියලා හඳුනා ගන්න පුළුවන් ආධුනිකයයි. එතකොට මේ සතිමත් වෙලාවේ සතිය බව දන්නේ ප්‍රත්‍යක්ෂණ කෘත්‍යය කියන්නේ ඒකට කියනවා අපි උරගා බැලීමේ කෘත්‍යයෙන් මම කොහොමද දන්නේ ආස්වාස වේලාදී ප්‍රසවාසය නෙවෙයි කියලා. මම කොහොමද දන්නේ ප්‍රසවාස වේලාදී ආස්වාසය නෙවෙයි කියලා. ඒකට ආස්වාස වේලාදී ආස්වාසය දන්නවට අමතරින් මේක ප්‍රසවාසය නෙවෙයි කියලා දැනුමත් ආස්වාස පිළිබඳ දැනුම පන්නරයක් වෙනවනේ. ඇවිදින වෙලාවේ කොහොමද දන්නේ මම ඇවිදිනවා විතරක් නෙවෙයි ඉඳගෙන නෙවෙයි කියලා. අන්නේ විදිහට මේ ඇවිදිනවා ඉඳගෙන නෙවෙයි කියන මේ විචාර බුද්ධිය තමයි ධම්ම විචේ සම්බොජ්ජංගය කියලා කියන්නේ. ඒක සතිය වඩනකොට තමයි දේෙන් තව දෙයක් වෙන්කොට දැනීමේ දේට පවිචේති පවිචිනති පරිවීමන්තං ආපජ්ජති කියලා සරුවචනන්සේ ධම්ම විචේ සම්බොජ්ජංගයට අර්ථකථනක් දෙනවා. අපි අලකොල මේනකොල එක මල්ලේ දාන්නේ නැහැ මේ ආස්වාසේ මේ ප්‍රසවාදී මේ වෙන් කළ දන්නකොට මේක ආස්වාසේ බවක් දන්නව ප්‍රසවාසේ නෙවෙයි කියලා දන්නවා. ප්‍රසවාසය කියලා දනකොට ප්‍රසවාසය ලකුණු දන්නවා ආශාසය නෙමෙයි කියලා දන්නවා. දැන් මෙතන මේ තියෙන මේ පරිචින්න ඥාණය වෙන්කොට දැනගැනීමේ ඥාණය සතියට එහා ගිය එකක් නේ. ඒකට කියනවා පවිචේති විචාර බුද්ධිය කියලා කියනවා විතක්ක විචාර දෙකේ විචාර චෛතසිකේ ඕක තමයි කරන්නේ. විතක්කයෙන් අරමුණට නංවනවා. විචාරය කියනවා මේක අරය නෙවෙයි මෙයාමයි කියලා. අපි දැන් වචනයක් පාවිච්චි කරන අනන්‍යතාවය කියලා වෙන් දෙයක් අන්දයක් නොවේ කියන එකනේ අනන්‍ය කියන්නේ. දැන් මට අනන්‍යතාවය දක්වන්න මට ඩෙන්ටි කාඩ් එකක් තියෙනවා. ඒකට ඩෙන්ටි කාඩ් එකේ මගේ ෆොටෝ එක තියෙනවා නම්බරයක් තියෙනවා. ඒකට වෙන කෙනෙක්ගේ ඩෙන්ටි එක නෙවෙයිනේ මේක. මෙන්න මේ දෙක වෙන්කොට දැන ගැනීම අලකොළ මීනකොළ දෙක වෙන්කොට දැන ගැනීම තමයි ධම්මවිචය කියලා කියන්නේ. ධම්මවිචය ආරම්භක තැන මේ. සම්පජඤ්ඤේම දියුණුවක්. ඊට පස්සේ මේ සතිය වඩානේ යනකොට ඒ සතිය 이르දිපාද මට්ටමට යනකොට විමංශා 이르දිපාදේ කියලා එකක් තියෙනවා. මොන දේ හම්බුණත් රාත්තල් ගාන බලන. විමසුන් නොනක් තියෙනවා. මම මේ සතිය වැඩුවා අසාර්ථකයි. භාවනාව මට හරි ගියේ නෑ. එයා එතනින් අතර වෙන බලනවා අසාර්ථක වෙන්නේ ඇයි? මම පටන් ගන්න වෙලාවේදී මේ මේ ටික අනුග්‍රහ ටික තිබිලා නැහැ. එක්කෝ මේ මේ අඩුපාඩු වෙලා තියෙනවා. ඒක නිසා එයා දැනගන්න අසාර්ථක වුණත් මම මේක මේ පශ්චාත්තාපයට දාන්න ඒකට හේතු කරුණු පොඩ්ඩක් හොයලා බලනවා. බලනකොට පේනවා මේ අසාර්ථක වීම මට කරපු කරදරයක් නෙවෙයි හේතු කරුණු නැත්තම් අසාර්ථකයි. ඒකට සාර්ථක භාවයේ ඉන්නකොට අසාර්ථක හේතු කරුණු දැනගන්න බෑ. ඒක අසාර්ථක භාවයෙන්ම වෙන්න ඕන. නමුත් දැන් අසාර්ථක වෙලා අසාර්ථක භවයේ හේතු දන්නවනම් ඒක ලොකු ජයග්‍රහණයක්. ලොකු සංසී ඉන්නකොට කියනවා ඒ රහතන් වහන්සේ නම අරන්නේ ඉඳලා පින්නපාත වයින්. ඒ පින්නපාත කරනාට පස්සේ මේ ස්වාමීන් වහන්සේ දැන් ගමන ගිහිල්ලා පැයක් විතර ආවට පස්සේ දෙනවා පාත්‍රය තියලා. පොඩක් භාවනා කරන්න ඕනේ. ඊළ කුටියට යනකොට පේනවා ගන්දරුව ඇවිල්ලා දරකන්න අම්මලත් එක්ක ඇවිල්ලා කුටියේ තියෙන බඩු පෙරලලා මිදුරු මැද තෙල්ලම් කරලා කොළ දාලා අවුස්සලා ගිහිල්ලා. ඉතින් අර හාමුදුරු කරනදී ඇවිල්ලා කුයි එකක් කන්න එකට වාඩි වෙලා ඉන්නෝ කියලා වාඩි වෙන්න හදනවා හදනවා හදනවා හරියන්නේ නැහැ මේ රහතන් වහන්සේ. ඊට සුණාංශේ විමසුන් නුන දාලා බලනවා ඇයි හරි කියන. ඒතකොට කියනවා මේ වැඩ කරන්න ඉස්සෙල්ලා වාඩි වෙන්න ඉස්සෙල්ලා අජත්ත බහිද්දා වස්තු පිළිසිතු කරලා වාඩි වෙන එක තමයි ක්‍රමය. දැන් මිදුල අවුල තිබ්බේ මං ගණන් ගන්න දෙවිල වාඩි වුණා. මගේ ඇඟේ දාඩි දාලා තියෙනවා මං අතපය සුද්ධ කරගන්න නැතුව එළ වාඩි වුණා. දැන් රහතන් වහන්සේ කියලා ඉතලා වාඩි වුණාට හරියන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ දැනගෙන හරි හරියන්නේ නැහැ. මිදුලට ගිහිල්ලා අතුපතු ගාලා මූණ අතපය හොදන්න වාඩි වුණාම හරියනවා. දැන් අපි හිතානේ ඉන්නේ මේ රහතන් වහන්සේ වෙච්චාම ඒක නිකන් හරියටම සීකුවැල්ල බඩු ගන්නවා වගේ හරියන්න ඕන කියලානේ. නෑ මේ ධර්මතා. ඒක රහතන් වහන්සේ නමක්ම නොකියවන අපි හිතන්නේ මේ ඔබ කිව්වට ඔබ රහත් වෙලා නෑනේ ඔබ මොනවාරි අඩුපාඩුකම් තියෙනද කියලා කියනවා. ඒ නිසා මේ විමසලා බලලා ඌව තමයි ත්‍රිපිටකය කියන්නේ. ওই දිහා මොකක්වත්ම නෑ ත්‍රිපිටකේ. ත්‍රිපිටකේ තියෙන හරිය වෙලාවට හරි ලකුණු තියෙනවා. වැරදි එකේ වැරදි ලකුණු තියෙනවා. ඉතින් ওই ත්‍රිපිටකේ කොච්චර කටපාඩම් කරත් මේක පාවිච්චි කරගන්න බැරි නම් බෙහෙත් පොත් පාඩම් කරාට බෙහෙත තම්බලා බොන්නේ නැතුව වගේ ධම්මවිචේ වැඩෙන්නේ නැහැ. ධම්මවිචේ වැඩෙන්නේ සති සම්පොඥංගියත් එක්ක. එහෙම වීමන්ත අනුවනට විමසුම් බලන ගතියට අජත්ත බහිද්ද දෙකම ගන්න ඕනේ. දැන් අපි ඒකට සාකච්ඡා කරනවා තව කෙනෙක් කියනවා මං උදේ වාඩුණා මට භාවනා හරිය ගියා. මෙන්න මෙන්න මෙන්න විස්තර. හැන්දෑවේ වාඩුණා මට භාවනා හරිය ගියේ නැහැ. මෙන්න මෙන්න මෙන්න විස්තර. ඒකට අපිට ඒකේ සම්බන්ධයක් තේරෙනවා මටත් ඔච්චරම තමයි. නමුත් මේ කෙනා කියන එක හරහා මට බාහිර වශයෙන්ුත් මේ චිත්ත නියාමයේ තේරෙනවා. ඒක Tamanටත් තේරෙනවා. එතකොට මේ විමසුන් නුවණට මේ පවිචියති පවිචිනති පරිවිමංසං ආපච්චති කියන එක දෙබසක් තුලින් තමයි ගොඩක් කලකට වෙන්නේ. ඒ නිසා ධම්ම විචේ සම්බොජ්ජංගේ ධර්ම සාකච්ඡාවත් එක්ක කොහොම සමීප නැකමක් තියෙනවා. ඒ නිසා එකට වැඩ කරන පිරිසක් එක්ක ඉන්නකොට කොච්චරද කියනවනම් එකපාරක් අපේ මේ ලොකු ස්වාමීන් වහන්සේ මෙහෙම කිව්වහම මම හිතන්නේ වරදොල තේරුම් ගන්න දැන තරහ වෙලා යහ කන්දට ගියා. ඒ යහ කන්දේ ඉන්නකොට අපි ඔක්කොම ගිහිල්ලා කිව්වා අනේ ස්වාමීන් වහන්සේ මීටිකට වඩින්න ඉස්සලා ඉස්සලා ටිකක් අපිට ඉඟ දැම්ම එන්නේ නැහැ උඹලට හොන් දෙයක් කරගන්නilla කියන වගේ වචන වගේ ඉක්කොත් කිව්වා. දෙවසන ඇති කියනකොට එක දවසක් කියනවා යහ යහ. වැඩ කරන පිරිසක් එක්ක හිටියත් ලොකු ලාභයක් නේ. කියන්නේ භාවනා කරන පිරිසක් මැද හිටියත් ලාභයක් කියලා කියනවා. භාවනා කරන පිරිසක් එක්ක ඉඳලා මේ සාකච්ඡාවට සම්බන්ධ වෙනකොට ඉබේම Tamange අවශ්‍ය ජන්ම ලැබෙනවා. ඒකට කියනවා good vibration කියලා. භාවනා කරන පිරිසක් එක්ක ඉන්න එකයි විත්තම් පිහට්ටන් එක මාළු මාගට්ට එක්ක ඉන්න එකයි දෙක. ඒක එකක් පෙරපින. දෙක මේ දෙකෙන් කොයි එක Taman ගන්නෙ නැද්ද කියන එක මාළු මාගට්ට එක අපිට අවිලා කියන්නේ මෙහෙට එන්න එපයි කියලා. භාවනා මධ්‍යස්ථානයක් කියන්නේ මෙහෙවරෙන් කියලා. ඒක Taman දැනගන්න ඕනේ. ඒව ඉන්න ඕනේ විමසුන් නුවණින්. හැබැයි ඒකේ එන්න මෙතනදී සතිය හරියනවා මෙතනදී සතිය හරියන්නේ මෙතනදී සතිය වටහාන වෙන්න මෙතන වැඩෙන්නේ නැහැ කියන එක Tamanගේ අත්දැකීම යොදා බලන්න එපායි. බහා බලන්න එපායි. අන්නේ බහා බැලීම ඒ විචය පරිවිමන්තනය අපිට ජම්මේම තියෙන එකක්. ඒ බැලූ බැල්මට පේනවා සමහර කට්ටිය විමර්ශන නොවන සහිතයි. සමහරු gedi පිටින් සද්ධායෙන් බාර ගන්න කැමති. විමර්ශන නොවන සහිත පැත්තක් කට්ටියක් ඉන්නවා. එහෙම නැත්නම් මේ ඉර්ධිපාද ගැන කියනකොට මීමන්සා ඉර්ධිපාදේ වගේම චිත්ත ඉර්ධිපාද, විරිය ඉර්ධිපාද ආදි වගේ එක එක ඉර්ධිපාද තියෙනවා. දැන් මේ විමර්ශන ඉර්ධිපාද ගොඩක් කලාවට ඔය විපස්සනා පැත්තට බාරයි එහෙම නැත්නම් මේ ධම්මවිචේ සම්බොජ්ජංගේට බරපැත්තක් තියෙනවා. අන්න එහෙම කරගෙන කරගෙන යනකොට යාට මේ මම මේ සතියයි ධම්මවිචේ දෙක අතර තියෙන සම්බන්ධතාවය මතක් කරන්න හදන්නේ. වේලාවකට පේනවා මේ සතිය කියන එක කයේ පොහොඳ පවත්න්නේ කායනුපස්සන වශයෙන් නැත්නම් ඉරියව්වේ සතිය පැවැත්වීම කියලා අපිට ඒක සෑහෙන කියන බල කායගත සති කාග්‍යාසී 14 ආකාරය සරෝජන්සි පෙන්ලා දීලා තියෙනවා සතිපට්ඨාන සූත්‍රයේ. ඊට පස්සේ වේදනා. අපි හැම වෙලාවෙම වේදනා කියලා හඳුන්වන්නේ දුක් වේදනා. නමුත් වේදනා කියන්නේ විඳීම්. භාවනාවේ භාවිත කියන විඳීම්. ඉතින් මේ විඳීම් නුත් අර කය වගේම යෝගාවචරයට භාවනාවට අරමුණු කරන්න පුළුවන්. හැබැයි ඒක දැනගන්න කය කියන්නේ රූප ධර්මයක්. විචීම් කියන්නේ නාම ධර්මයක්. ඉතින් මේ දෙකේ කය පිළිබඳව යම් ප්‍රමාණයක ප්‍රත්‍යක්ෂ ඥානයක් තියෙන ප්‍රතිවේක්ෂා කළ හැකි කෙනාට තමයි අර නාම ධර්මත් ගොදුරු කරගන්න අරමුණු කරගන්න එහෙම නැත්නම් නිමිති කරගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා කායන පස්සනාවට පස්සේ වේදනාන පස්සනාව. එතකොට Tamanට තේරෙන්න පටන් ගන්නවා මේ වේදනා අපි දන්නේ සාමාන්‍ය ජීවිතයේ සැප වේදනා දුක් වේදනා කියලා. මෙයා මේ සැප වේදනාවක් කියනකොට සැප වේදනාවක් වශයෙන් මෙනෙහි කරලා දුක් වේදනාවක් වෙනකොට දුක් වේදනාව වශයෙන් මෙනෙහි කළ බැලුවොත් සැප දුක් වේදනා තියෙන්නේ මුළු භාවනා කාලෙන් 10%ටත් අඩුව. අනික් වෙලාවේ මොනම වේදනාවක්වත් නැහැ. මෙවුවා කවදාකවත් අපිට ගොදුරු වෙන්නේ නැහැ. අරමුණු වෙන්නේ අපි හැම වෙලාවෙම දුක් වේදනා එනකොට එක විදිහකට වැඩ කරනවා කෑකොත් සංගහනවා. සැප වේදනා එනකොට එක විදිහට වැඩ කරනවා කෑකොත් සංගහනවා. සැප දුක් දෙක නැති වේදනා කොටසක් තියෙනවා. භාවනා කරත් නොකරත් අපි ඉන්න කාලේ 180ක් විතර අපි ඉන්නේ ඒකේ. අපි ඒ බව දන්නේ නැහැ. මොකද අපේ හිත මෙහෙ වෙන්නේ නිතරම සැපතුක් දෙකට. ඉතින් භාවනා කරන එක නා තේරෙනවා සැපට දුකට උත්තර දෙන්න ඕනේ. නමුත් හොඳට බලන්න හිටියොත් ඉඳගෙන හිටියත් ඇවිද්දත් මොනවා කරත් සැපක් දුකක් නැති වේදනාව අදුක්කම සුඛ වේදනාව එහෙම නැත්නම් මනාපමනාප දෙක මැද තියෙන වේදනාව තමයි ගොඩක් වෙලාට තියෙන. අපි ඒකට කියන්නේ කම්මැලි, නීරසයි, ඒකාකාරී, බයයි, අසරණයි කියලා අපි මොනවා හරි එකක් දාගන්නවා. ඉතින් අපි භාවනා කරන ලැබිය යුත්තක් තමයි මේ සැප දුක් දෙක නැති මැද වේදනාව. නමුත් ඒකට අපි සලකන්නේම මූණට කියලා ගහලම. සලකන්නේම මුස්පෙන්තුවක් විදියට. සලකන්නේම කාලකන්නිකමක් විදියට. සලකන්නේම නොදකින් කියලා. ඉතින් භාවනා කරනකොට තමයි තේරෙන්නේ සැප වේදනා සැප වේදනා වශයෙන් දුක් වේදනා දුක් වේදනා වශයෙන් විතක්කේ යොදලා බලනකොට තේරෙනවා මේ දෙකට අහුවේ නැති කොටසක් තියෙනවා භාවනා කරන එකට විතරයි ඒක අහුවෙන්නේ. අහු වුණත් නිසි උපදේශය නොලැබුණොත් අපි ඒකට වෛර කරනවා. නිසි උපදේශය නොලැබුණොත් ඒකට කම්මැලිකම විදියට සලකනවා. නිදිමත විදියට සලකනවා. ඒකාකාරීකම විදියට සලකනවා. ඒ නිසා අපිට අර ලැබිච්ච ලාභය වේදනාවල තියෙන මේ මධ්‍යස්ථ වේදනාව මේක හඳුනා ගැනීමෙන් සැපක් ලබන්න පුළුවන්. ඒක බොහොම ලස්සනට චුල්ල වේදාල සූත්‍රයේදී ධම්මදින මෙහිණිනාන්තේ සඳහන් කරනවා අදුක්කම සුඛ වේදනා දන්නේ නැති එක දුකක් දන්නවනම් සපක්. එතකොට අපි කොයි වෙලාවෙ මොනව කරත් වැඩි වෙලාවක හිත තියෙන අදුක්කම සුඛයක දැනෙන්නේ අපිට වේදනාවක් නැති එකක් වගේ. ආ මේක ලොකු ජයග්‍රහණයක්. මොකද සැපේදී අපි දුක් කරදර වෙනවා. දුකේදී කරදර වෙනවා. මෙන්න මේ විදිහට අර කයේ එක තැනක හිත තියලා මොනම දෙයක් නැතුව හොඳට කයේ හිත තැම්පත් වීම භාවනාවේ ජයග්‍රහණයක් කියලා සති කායानुපස්සනාවේ රූප භාවනාවේ ජයග්‍රහණයක් කියලා වේදනානුපස්සනාවෙත් අර මදහත් වේදනාව අල්ලාගත්ත දවසේ අපිට පේනවා දවසෙන් වැඩි වෙලාවක් අපි ඉන්නේ අදුක්කම සුඛ වේදනා අපි චෝදනා කරන්නේ අර 110 ගැන විතරයි සැප වේදනා දුක් වේදනා ගැන নানা ප්‍රකාර ප්‍රශ්න ඒකට ඒ ඒ ඒ යකාටේ බිල්ල දෙන්නකෝ. තීර සැප දුක් දෙක නැති වේදනාවේ මෙන්න මේ වෙලාවේ ඉන්නේ මම මදහත් වේදනාවක් කියලා දැනගන්න තැනට ආවනම් අපිට උප්පත්තියම හම්බෙච්ච ප්‍රතිලාභයක් තියෙනවා. ඒ සිසි චිත්තානුපස්සනාවෙන් බලනකොටත් අපේ හිත හනුමා වගේ. එහෙට පයින්නවා මෙහෙට පයින්නවා එහෙට පයින්නවා මෙහෙට පයින්නවා. ඉතින් මම සමහර වෙලාවට කියනවා ඒ යෝගාවචරයට මේ ධම්මවිචේ පැත්තෙන් බලලා දැන් මට රාගයක් තියෙනවා කියන්නේ. රාගයක් තියෙනවා කියන්නේ ද්වේෂය නෑ කියන එක. ඉතින් සතුටු වෙන්නකෝ. ද්වේෂයක් ආවයි කියන්නේ. ඉතින් රාගෙ නෑනේ. එනිසා හොඳටම අපි රාග චරිතයක් කියලා හිතමු මට රාග චරිතය මම මොනවද දැක්කත් මම කාමාතාවෙන් පොඩ්ඩක් ද්වේෂය පොඩ්ඩක් ඔකට දාන්න බලන්න ඉවරයි. ද්වේෂය නිමිලි හම්බ වෙනවනේ තියෙනවනේ. ද්වේෂය ආපු වෙලාවක පොඩ්ඩක් රාගෙ පොඩ්ඩක් දාලා බලන්න. ඉතින් මේක අර පොළොස් සම්බුලක පදම ගන්නවා වගේ රාගය ද්වේෂය සමබර වෙච්චාම ඉතින් ඒකනේ අපිට කෙරෙන්න ඕනේ. දැන් රාගේ තියෙනවා කියලා ඕකට ගැට ගහ ගන්න ගියත් ඕක ගැන ඉසවත බඳගෙන අඬනවට වැඩිය කා ටික ලුණු ටිකක් වැඩි නම් ඒකට පොල් ටිකක් මොන හරි දාලා මේක සමබර කරගන්න එක අපි පදම ගන්නවයි කියන එක. අපි මේකට පිටරට විශේෂඥ හොයන්න ගියාට ඒ නැත්නම් රාගේ රාගේ රාගේ රාගේ රාගේ කියලා පිටට පිට පිට කිව්වා වගේ වැඩක් වෙන්නේ නැහනේ. ධම්ම විචෙන් තේරෙන්න පටන් ගන්නවා මේවා තියෙනවා අඩුම කැඩුම අරකින් ටිකක් මේකෙන් ටිකක් දාලා සමබර කරන්න පුළුවන්. ඒ නිසා රාගේ තියෙනදී රාගේ තියෙනවා කියලා දැන ගැනීම සදාචාරවාදියාට දුකක්. ඔව් විපස්සනා යෝගාවචරයට ජය. හරියට ආස්වාසයලා ආස්වාසි කියලා දන්නවා. ඒකට මම හිතේ දැන් රාගේ කියලා රාගේ තියෙන වෙලාවදී රාගේ දැනගන්න එක බරපතල භාවනාව. නම් මේ සමාදා සාමාන්‍ය සදාචාරය අපිට කියන චිචිචි කතා කරන්නවත් එපා රාගය ගැන, ද්වේෂය ගැන මොකද ඒවා කක්කා. ඒවා අසුචි. ඒවා කෙලෙස්. නම මේක දන්නේ නැතුව යන්න බෑනේ. ඊට පස්සේ තමයි බලනකොට, අහනකොට, දකින්නකොට ආදී වශයෙන් අපිට සිද්ධ වෙන හැම වෙලාවකදීම මේ බලන වෙලාවේදී දන්නවනම් මම අහනව නෙවෙයි ගඳ බලනව නෙවෙයි රස බලනව නෙවෙයි පහස විඳිනව නෙවෙයි හිතනව නෙවෙයි කියලා ලুকু ජයග්‍රහණය ඊට පස්සේ බලන තැන ඉඳලා අහන තැනට ගියාට පස්සේ මම දැන් බලනව නෙවෙයි දැන් ඉන්නේ අහන තැන කියලා දන්නවනම් ඉතින් මේ ධර්මතාවයක් අපි දැනගන්නේ ජීන්සයි දකින වශයෙන් දකින්න එක ඉදිරිපත් කිරීමේ ශක්තිය අපිට ඉන්නේ ධම්මවිචේ තියෙනවා නම් විතරයි නැත්නම් අපි කියනවා සක්මන් කරන්න ගියාම හිත පිට ගියා රූපෙට. හිත පිට ගියා සද්දෙට. නෑ හිත පිට ගියා පශ්චාත්තාප වෙන්න එපා. මම ගියේ හිත පිට යන්න නෙවෙයිනේ. හිත පිට ගියා. ඒක දැනගත්තා මොකද්ද කියලා. ආනේ විදියට මේ ධම්ම විචයට දැම්මට පස්සේ ඔය කායන පස්සන වේදනාන පස්සන චිත්තාන පස්සන ධම්මාන පස්සන හුඟ දෙනෙක් කියනවා කායන පස්සන මාස හයක් කරලා ඊට පස්සේ වේදනාන පස්සන මාස හයක් කරලා ඊට පස්සේ චිත්තාන පස්සන කරන්න කියලා. ඔය බයිලා කරන්න හම්බ වෙන්නේ නැහැ. මේ එක චිත්තක්ෂණේ ඔක්කොම එක තලමට එනවා. අපිට ඒවා වෙන් කරගන්න බැරි මොකද? අපිට සුත්තමේ ඥානෙ නැහැ. අපිට චින්තාමේ ඥාන නැහැ. අපි මේන දැනුම හසුරවන්න දන්නේ කාලයක් යනකොට තේරෙනවා ඔය ක්‍රමයට නෙවෙයි යන්නේ වසීත්ව වෙන අපේ කර්ම ශක්තිය වල හැටියට. ඒවා සිද්ධ වෙන්නේ අපේ උපනිශ්‍රේ සම්පත්‍ය වල හැටියට. ඒවා සිද්ධ වෙන්නේ අපි ගන්න ආහාර වල හැටියට. ඒවා සිද්ධ වෙන්නේ ඍතු ගුණේ හැටියට. ඉතින් අපිට තියෙන්නේ මොකක් ආවත් විච්ඡ දේ ඒ විදිහට මේකට අර්ථකථන දෙන්න යන්නත් එපා ප්‍රතික්‍රියා කරන්න යන්නෙත් මා තියෙන විදිහට ඉදිරිපත් කළොත් එතන ධර්මතාවයක් ඉඳ තියෙනවා. එතකොට මේ යෝගාවචරයට යම් ප්‍රමාණයක පරිචයක් ලැබෙනවා ඉන්ද්‍රිය මට්ටමේ සතියක් මෙන්න මේ වෙලාවේදී මෙන්න මේ උපක්‍රමයේ කෙරුවොත් සතිය වැඩි. මේ උපක්‍රමයේ කෙරුවොත් වැඩෙන්නේ මේ විදිහට යා තියෙන අඩුම කැඩුම ටික දැනගෙන කළ යුත්ත නැත්තම් අපි හිතනවා මේ පරියන්කේ හොට මේ වෙලාව හොඳ නැහැ. මට සක්මන් කෙරුවොත් හරියන්නේ ඉඩ තියෙනවා. එහෙම නැත්තම් එදිනදා කරන්න තියෙන පුංචි වැඩක් සතියෙන් කරනට හරියයි කියලා ඉස්සර තිබුණ යෝගාවචරයට භාවනා කරනවා කියන්නේ ඉඳගෙන ඉන්නවා කියන එකනේ දැන් නෑ. දැන් එයා බලනවා ඉඳගෙන හිටියත් සක්මන් කරත් එදිනදා වැඩ කරුවා සතියනේ ගන්න ඕනේ. ඒ සඳහා ඉරියව්ව මේකම විය යුතු නෑ. මෙහෙමම කරන්න ඕන කියලා දෙයක් නෑ. ඉන්ද්‍රිය ඥානෙ පාවිච්චි කරලා වැටිච්ච තැනින් නගා සිටුවා ගැනීම සඳහා යම් යම් පරිේෂණ කරනවා. ඒකත් ධම්මවිචේ අර්ථ කෙරෙන්නේ හැබැයි සාර්ථක වෙන්න වෙන්න අදිෂ්ඨාන ශක්තිය වැඩෙනවා. අනුන්ට දොස් කියන වෙනුවට, ඍතු ගුණයට දොස් කියන වෙනුවට විමසුන් නොවන යොදනවා. එතෙන් ධර්ම ආර්ය පරිශ්‍රණය කරලා බලනවා. මම මේක ඉඳගෙන ඉන්න බැරි නම් පොඩ්ඩක් සක්මන් කරලා බලන්න. ඒ දෙකම බැන්නම් ඉදින්දා පොඩි වැඩක් කරලා බලන්න. ඊට පස්සේ ආයෙ වෙලා ආපුවම කියලා සක්මන් කරන්න ආදි වශයෙන් ඒ තියෙන දේවල් අතර සමතුලනයක් ඇති කර ගැනීම උඟ දෙනෙක් කියනවා ගුරුවරයා කරලා දෙන්න වෙයි. එහෙම නැත්නම් අහවල් සූත්‍රයේ තියෙයි. එහෙම නැත්නම් අහවල් අහවල් ඥානෙයි කියලා නෑ. ඒක තන්නේ ක්‍රම ට්‍රයල් ඇන් එරර්. එහෙම නැත්නම් කරබැලීමේ හැකියාව තියෙයි. ඊට පස්සේ මම මේ අර අහලා තියෙන ප්‍රශ්නටත් උත්තර එන විදිහටයි මේ ගොනු කරන ගොනු කරන යන්නේ. ඊට පස්සේ තේරෙන්න පටන් ගන්නවා මොන જાති කරත් සෑහෙන වෙලාවක් හිත තියෙන්නේ වර්තමානයේ නෙවෙයි. සෑහෙන වෙලාවක් අපේ වචනේ කියන සතිය කැඩිලා. නැත්නම් අසතියේ අන්න කවදා හරි හිතනද ආනාපානේ ඉඳලා ආනාපානේ ඉන්න බව දන්න සතිය වගේම මම දැන් ආනාපානේ නෑ කියලා දැනගන්න වෙලාවක ඒකට කලබල නොවි මේක සතියෙම කෘත්‍යයක් කියලා දැනගන්න දවස ආවට පස්සේ අන්න යෝගාවචරගේ සතිය බලයක් බවටපත් වෙනවා. මට ඕනේ ආනපනින්ද තමයි. මම ඒකට සියලු දේවල් දීලා දෙනවා. දැන් මේ වෙලාවේ සතිය තියෙන්නේ ආනපන නෙවෙයි. දැන් තියෙන්නේ සද්දෙක. දැන් තියෙන වේදනාව. දැන් තියෙන හිතවිල්ලක අන්නේකට පශ්චාත්තාප නොවි දැන් මේ ඇති දේ ඇති හැටියට දැක් ගන්න පුළුවන් නම් ඒකට කියනවා පමාදේ න කම්පතිති සති බලං. පමාදයට හිත වැටුණයි කියලා කම්ප වෙන්න එපා. එතකොට යාට ලාභයක් ලැබෙනවා වැරදි තැන ඉඳලා. දැන් අවෝන්නම් ආනපනට ගන්න පුළුවන්. කලබල වුණොත් කොරස් කටේවත් අත දාගන්න බැරි වෙනවා. ඒක නිසා සති බලයට එනකොට වැරදෙන්නේ නැති එක නෙමෙයි ප්‍රශ්නේ. එයා දන්නවා මම මෙතන ඉන්න ඕනේ ඉන්නේ මෙතන නෙවෙයි. ආයි ඒක දන්නවනම් අපිට ආයෙත් අවශ්‍ය නම් ගෝචර අධ්‍යත් අරමුණට එන්න පුළුවන්. අන්න ඒක ඒ සතියට නැත්නම් අසතියට කියලා ගමුකෝ. මේ අසතිය ආවයි කියලා කරදර නොවි කලයුත්ත බලන කෙනා ඉස්සල්ලාම වතාවට තමන්ට තමන් අනුකම්පා කරගන්නවා කියලා තමන්ට තමන් මෛත්‍රී කරගන්නවා කියලා තමන්ට තමන් ප්‍රේම කරනවයි කියලා මාත් එක්ක මම යාළු වෙන්න හදන පළවෙනි වෙලාව. එත්තකම්ම අපි කැත්ත උඩ තියාගත්ත මාළු කෑල්ල වගේ අපෙන් සිදුවෙන හැම වැරද්දකටම පශ්චාත්තාප වෙමින් සාප කරමින් මං වාගේ කාලකන්ණියෙක් නෑ කිය කිය හිටපු මිනිස්සයා මේ සති බලයේ තේරුම් ගත්තට පස්සේ තේරෙනවා වැරද්ද වැරද්ද වශයෙන් දැන ගැනීම හරිදී හරිදී වශයෙන් දැන ගැනීමට වඩා උතුම් කියලා. ඒක තමයි ධම්ම විචය කියලා කියන්නේ. කියන සති බලයට යනකොට ධම්මවිචේ එනවා. එයා දන්නවා මේ හිත කියන එක ආණ්ඩු මට්ටු කරන්න බෑ. ඒක ගොඩක් වෙලාවට පිටපයින්. පිට පැන්නට පස්සේ කේන්ති ගියොත් මාරපාක්ෂිකයි. කේන්ති නොගියොත් බුද්ධ පාක්ෂිකයි. කේන්ති නොගියින් දැන් මෙන්න මේකටයි ගිහිල්ලා තියෙන්නේ කියලා දන්නවනම් නැවත ගණ්ඩත් පුළුවන්. එතකොට Tamanට තේරෙනවා මේ Tamanට Taman අනුකම්පා මෛත්‍රී කරන්නේ නැතුව කැත්ත උඩ තියාගත්ත මාළු කෑල්ල වගේ මේ දුවන දිවිල්ලත් එහෙම නැත්නම් මේ ධර්මතාවයේ අවබෝධ කරලා මේක වැඩ කරන්නේ හේතු බල ධර්මයකට. මේක වැඩ කරන්නේ අන්‍යෝන්‍ය ප්‍රත්‍යයකට. උඹට තියෙන බලන එක විතරයි. උඹ මේකට කලබල වෙන්න යන්න එපා. කලබල වුණොත් විනිශ්චය කරගන්න බෑ. කියලා මේ ධම්ම විචය පරිමීමන්තන බුද්ධිය වැඩෙනවා යෝගාවචරය තමන් දිහාම තමන් දෙස බලනවා. හරියට වීඩියෝ ක්ලිප් එකක් හදලා ඒ වීඩියෝ ක්ලිප් එක දාලා තමන් හැසිරිච්ච හැටි බලනවා. එහෙම නැත්නම් මේකට කියනවා පරතෝ සංකල්පය කියලා. අනත් අනාත්ම ලක්ෂණය බලන සංකල්ප පහක් බුදුහාමුදුර අපට දේශනා කරලා තියෙනවා. අනත්තතෝ රිත්තතෝ තුච්ඡතෝ ශුඤ්ඤතෝ පරතෝ. පරතෝ කියන්නේ අනුන්ගේ හිතක් බලනවා වගේ තමන්ගේ හිත දිහා බලනවා තිබ්බට හිතින්නේ පිට පයින්නවා ඒක දිහා බලන්න. එතකොට ඉනේ ආත්ම අනුකම්පාව එහෙම නැත්නම් Tamange මේ පරිවේශණයට Taman අනුග්‍රහ කරන ගතිය තියෙන මිනිහෙකින් විතරයි තව කාට හරි මෛත්‍රියක් සිදු වෙනවා නම් සිදු වෙන්නේ. මේ Tamanට දෙස් දී ගන්න මිනිස්සෙකින් කවදාකවත් අපේක්ෂා කරන්න එපා මෛත්‍රිය. ඒ මනුස්සයා gedetti මරගාද තියෙන මිනිස්සෙක්. ඒ මනුස්සයාගේ ලෝකයට ප්‍රකාශ තිබුණා තන්නි කර බොරුව ගෙනියන්නේ. නිසා මෛත්‍රියක් වගේ ගතියක් මේ සති සම්බොජ්ජංගයට යනකොට නැත්තම් සතිය බල ධර්මයට යනකොට තේරෙන පටන් ගන්නවා මේ අත්තරද්දට බුදුහාමුදුරුවෝ ලස්සන නමක් දීලා තියෙනවා ආර්ය පරිශ්‍රණය කියලා. එහෙම නැත්තම් කියන්න පුළුවන් භාවනා ජීවිතයේ අත්තරදි කියලා જાතියක් නැහැ. කරන හැම එකක්ම හුරතලයක් විතරයි. ඔක්කොම කරලා බලතෑ. හැබැයි වැඩි අතාරින්න බෑ. jigata කර කර යන්නේ. එතකොට වෙච්ච වැරද්ද පස්සෙන් දවසේ අපිට පාඩමක් උගන්වනවා. අපිට හිතන්න මේ දේ අපිට කවත් එක්කෙනෙක්ට කතා කරලා ධර්ම සාකච්ඡා කරලා යන්න පුළුවන් නම් මං කියන එකට තමයි සජීවී ශාසනය කියන්නේ. මේක වසංගාගෙන මේ 100%ක්ම හරියට යන්න ඕන කියලා කේවල පරිපූර්ණ තත්වයකට යන වෙනුවට මම භාවනා කරා. මටත් මෙහෙම වැරදුනා. නමුත් මම කරගෙන කරගෙන යනකොට මට මේ මේ විදිහට හරි ගියයි කියලා කියනකොට ඒ ලොකු සුවද ගතියක් තියෙනවා. සාරිපුත්තු මහා ස්වාමීන් වහන්සේලා එහෙම නැත්නම් කොට්ටිත වගේ ස්වාමීන්සලා පැහැදිලිවම හෙලි කරනවා. හෙලි කරපුවම අපිට තේරෙනවා උන්වහන්සේලාත් මේ අහතෙන් පහළ වෙලා නෙවෙයි මේ ධර්මතා හරහා ගිහිල්ලා තියෙන්නේ ඒක හෙලි කිරීම හරහා ධර්ම සාකච්ඡා හරහා එහෙම නැත්නම් විමසුන්නුනේ බැලීම හරහා මේ තමන්ගේ අත්දැකීම මානව අත්දැකීමක් වඩපත් කරනවා. තමන්ගේ අත්දැකීම මානවයට දෙනවා. එතකොට තේරෙයි ඕනම කෙනෙකුගේ අත්දැකීමකින් අපිට හැදෙන්න පුළුවන්. හැබැයි ඒක අවංකව ඉදිරිපත් කරන්න. ධර්මයේ නාමයේ මේ මව ආපාණ්ඩ මම ලොක්කා කියන්න මම මුදුනක් කියන්න නෙවෙයි. ඒ නිසා ඒ අතින් බලනකොට මේ පොඩි ළමෙන්ගේ සතිපාසලේදී පොඩි ළමයි කියන ටික හිතා ගන්න බෑ. පුදුමාකාර උනන්දු කරවන සුළුයි. අපි මේ දොම්පේ දිස්ත්‍රික්කයේ තියෙන පාසල් වලට ගිහිල්ලා ඒ ළමයින්ට මේක උගන්වලා ඒ ළමයින්ගෙන් විනාඩි 10ක් 15ක් වාඩි කරනවා විනාඩි 10 15 සක්මන් කරවලා ඒ ළමෙන්ගෙන් ගන්න පොඩි විනාඩි 10ක පසු ප්‍රතිචාර කොහොමද කෙරුවේ ඒ ළමෙන්ට මවා බාන්න ඕනකමක් නැන්නේ අපි තොරතුරු ටික ලෑස්ති කරනකොටම වීඩියෝ ක්ලිප් එකක් හදලා ඇමතිවරයාට පෙන්වන්න ටෙලිෆෝන් කරලා ඇමතිතුමා කියනවා මේ ක්‍රමේ මුළු ලංකාවටම ගෙනියන්න කියලා අපිට කතා කරලා සාකච්ඡා කරලා කරන්න උනේ නෑ ඒ පොඩි ළමයි ඒ තරම් අපට දුන්න ධෛර්යයක් දුන්නේ මොකටද වෙන දේ වෙන හැටියට කිය. කිසිම කෙනෙකුට දෝෂයක් කියන්න බෑනේ පොඩි එකාට තියෙන්නේ මේ සති මාත්‍රාව පොඩ්ඩක් දන්නවා. ඌ එක වඩන්න හදනකොට වැරදිච්චව කිය. හරියම නිකන් ගිරව් කතා කරනවා. මේ වැඩිමහල් වෙනකොට අපි ළඟ තියෙන ඔලොමොල ගතියක් එනවනේ අපිට 100 100ක් හරියට කරන්න ඕනේ කියලා හිතනවා. ඉතින් ඒක හරියට දෙවෙනි භාෂාව ඉගෙන ගන්න ගියාම අපිට කරදරයි. පළවෙනි භාෂාව කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔය දෙවෙනි භාෂාවදී අපිට හරියටම එක සැරේ කරන්න ඕනේ. දැන් බුදුරජාණන් වහන්සේ අපි ආයේ බින්දුවට බසන. සත්‍ය වඩනකොට අපි කොච්චර ලොක්කෙක් වුණත් බින්දුවට බසලා කියන ඕක තමයි ක්‍රමේ. මේ විදිහට කරගෙන යනකොට අත්තරදි උනාට ගේම අතාරින්න එපා. ආයෙසරයක් කරා. කරගෙන කරගෙන යනකොට ඇත්තටම කියනවනම් මේ අත්තරදි ප්‍රමාණය හෙලිකරන්න හෙලිකරන්න ධර්ම කතිකත්වයක් ලැබෙනවා. බුරුම් බුරුම් භාෂාවෙන් කියනවා එහෙ ඉන්නවා මේ අනාගාരിක කියලා જાතියක් අනාගාරික කියලා කියන්නේ ගිහිගේ අතහැරලා හැබැයි ශාරීරික අංග විකලත්වයක් නිසා පැවිදි වෙන්න බෑ. ඒගොල්ලෝ ගොඩක් කරන්නේ අසත්තර කරනවා. ඉතින් ඕනේ පන්සලකට આવොත් එයාට ඉන්න දෙන්න ඕන. එයා මේ අට සිල් හරි දස සිල් හරි රකින්න දින දින තමයි යැපෙන්නේ. ඔළුවේ තොප්පියක් දාගන්නවා අර පාප්පු හන්තේ වගේ. ඉතින් අනාගාරික කෙනෙක් ආපම මේ හාමුදුරුවෝ ඉඩ දෙන්න ඕනේ එයාට. පැවිද්දෙක් නෙවෙයි නම ජීවත් වෙන්නේ පින්නපාතේ. ආට පස්සේ කිනෝලේ හෙට උදේ මෙන්න මේ රවුම ගිහිල්ලා එන්න කියලා පින්නපාත. ඉතින් පින්නපාත යනකොට එයා යන්නේ කඩක් කරගෙන. පින්නපාත යනකොට මේ මනුස්සයට දැන් පින්නපාතේ ඇති හැබැයි ගෙදර යන්න පාර දන්නේ නැති වෙනවා. අප පන්සලට යන්න දන්නේ නැහැ. ඉතින් මිනිහා කාගේ හරි ළඟට ගිහිල්ලා අහනකොට අර මනුස්සය හිතන්නේ පින්නපාතේ ඉල්ලන කියලා අර කඩට තව ටිකක් දානවලු වුණා. ඉතින් මම කියනවා මේ දාන්නේ නෙවෙයි ඕන කරන මට ආපහු යන පාර දන්නේ නැහැ කිව්වට දෙන්න ඉස්සෙල්ලා ළඟට යන තමන හරි දානවා. ඉතින් අන්තිමට කද කැඩෙනකන් ගම වටේ ඇවිදිනවලු. ආපහු එන්න පාර දන්නේ නැහැ කියලා. ඒක තමයි මෝඩ යෝගාවචරයත් වරදින්න වරදින්න කද පිරෙනවා. හැමතැනම වැරදිච්ච මිනිහ දන්නවනේ. ඉතින් කවුරු ඇවිල්ලා කිව්වොත් අනේ මට භාවනා කරන නින්දෙනවා අයියෝ පිස්සු මට නින්ද නෙවෙයි මම ගොරත් ඇදලා තියනවා කියලා ඌ දෙනවා උත්තරය. ඊට පස්සේ කවුරු කිව්වොත් මට දකුණු කකුලේ වේදනාවක් අයියෝ ඔයාට දකුණු කකුල මත හතරම හන්දිය හතරම තියෙනවා වේදනාවක් කියනකොට අර මනුස්සයාට නඩුවක් ගොනු කරගන්න බෑනේ. ඉතින් බයන්න සාරිපුත්‍ර සාංශේ නිවන් දකින්න සුමාන දෙකක් ගත්තා. මොග්ගල්ලාන සාංශේ එක සුමානයි. සාරිපුත්‍ර සාංශේ ලෝකේ තියෙන ඕනෙම ප්‍රශ්නෙට උත්තර දෙනවනේ. මොකද කාලා තියෙනවා මේක ඇවිදලා හැබැයි එකක්වත් අහක දාලා නැහැ. සාරිපුත්‍ර සාංශේ අවිඥානික සවිඥානික දමදිව තලයේ තියෙන සේරම සම්මර්ෂණය කරා. නිසා නිවන පමයි. හැබැයි අපිට ලාභයි. මොකද ලොකු ධර්ම මල්ලක් හම්බෙලා තියෙනවා. මුගලන් සාංශේ නෑ ගියා ෆස්ට් ක්ලාස් ගැහුවා. ඩිග්‍රී ගත්තා. අපි වගේ මේ රිෆර් වෙලා දෙවෙනි සැරේ කරලා අරේ මේ නෑ. ලංකාවේ ඉන්න හොඳම ටියුෂන් මාස්ටර්ස්ලා ඒ විභාගේ පාස් වෙච්ච උන් නෙවෙයි කියලා දන්නවද? හොඳම ටියුෂන් මාස්ටර් ඒ විභාගේ පාස් වෙන්න බැරුව 12 සැරයක් විතර විභාගේ ලියපු එක හොඳම මාස්ටර්. අහලා බලන්න පොඩ්ඩක් ওই ටියුෂන් කාර්යෝ ගැන. එච්චරම තමයි මේකේ. භාවනා කරනකොට කොච්චර වැරදුවක් බය වෙන්න එපා. අපිට ලොකු අපි කරන්නේ ලාභයට සත්කාරයට නෙවෙයිනේ. අවංකවනේ. එකක්වත් ඉෂි කරන්න එපා. තව කවුරු හරි අහනකොට ඒකත් එක්ක බෙදා ගන්නකොට ඒ මනසට පුදුම ලෙංගතුකමක් එනවා. ඒ නිසා මේ ධම්මවිචේ සම්බොජ්ජංගේ ඉස්සලා අපිට පේන්නේ අපිට නොදැනුවත්කම අපිට ඉදිරිපත් කිරීමට බැරිකම එහෙම නැත්නම් අපිට සතියේ නැහැ බලාපොරොත්තු ඉෂ්ට වෙන්නේ නැහැ කියලා. ඒ විදිහටම ලියා ගන්න. මම මේ බුරුමේ හිටිය මාස අතරම අවුරුදු 3යි මාස 9ක් විතර හිටියා. ඒකේ පළවෙනි මාස 18ෙම කිරුවේ බැනුම් අහන එක විතරයි. හැමදාම බයි. මම ලියාගෙන යනවා. ඒගොල්ලෝ කියනවා පිම්බිම හැකිලින් බලපන් කියලා මට පෙන්නේ ආනපාන. අයියනෝ එන්නපා. එනිදා ආන පිම්බිම හැකිලිම කරලා එනවා කියන. ඉතින් ආයෙත් මම යනවා භාවනා කරනවා. ගියේ මත අරින්නේ. මම හැම කමටහනක්ම ලියාගත්ත පොත් ටික අරගෙන ආවා එනකොට. මෙච්චර පොත් ගොඩක් එනවා. මම යනකොට ගියේ නිකන් බෑග් එකක් උස්සගෙන එනකොට පෙට්ටි 8ක් ගෙනා. ඒකට මම අඬ ගන්න ගිය ස්වාමීන් වහන්සේ කිව්වා ධම්මජීව උඹ කරලා තියෙන මෙහෙත් ඇවිල්ලා තණ්හා වඩලා තියෙන කියලා. ඉතින් මම කිව්වා ස්වාමීන් වහන්සේ භාවනාව කියන්නේ වඩනවා කියන එක තමයි. මේකේ තියෙන හැම අකුරක්ම ලියවිච්චා. කමඨං සුද්ධ කරපුවා බණ කියපුවා. ඉතින් මට පුදුමාකාර හැඟීමක් තියෙනවා වරද්ද වරද්ද භාවනා කරන මනුස්සයා විතර සාසනය රකින්න කවුරක්වත් නැහැ. මොකද යාරි අහිංසකයි. ඒ අහිංසක ධර්මතාවය තුල තමයි මේ ධම්ම විචේ වැඩේ. අපි හරියටම කිරි ගහට මෝල් ගහෙන් යන්න වගේ හරියන්න ඕන කියලා හිතනවනම් ඒක පොඩි මාන්නක්කාරකමක් ඒකේ තියෙනවා. දැන් රාහුල පුංචි හාමුදුරුවෝ අවුරුදු 7 ඉඳලා 21 වෙනකන් බුදුහාමුදුරන්ගේ ඖරස පුත්‍රයා. උදෙත් බණ කිව්ව හැන්දෑවෙත් බණ කිව්ව අම්බලට්ටික රාහුල වාද සූත්‍රය, චූල රාහුල වාද සූත්‍රය, මේ ඉන්නේ රාහුල මහා රාහුල වාද සූත්‍රය කොච්චර කිව්වත් බුදු පුතා වුණත් අවුරුදු 21 වෙනකම් බැරි වුණා. ඒ නිසා මේ ධම්මවිචේ සම්බොජ්ජං අපේ හැම දුර්ලකමකීම මොකද්දෝපයක් ලැබලා දෙනවා. අපි බුද්ධ පුත්‍රයෝ අපි බය නෑ වරද ගන්න. හැබැයි වැරදි කරන්න නෙවෙයි වැරදි කරන්නේ. වෙනදී මතක් කරනකොට ඒකම අපේ අපතරදි ටිකම අපිට වීරියක් වඩටපත් වෙනවා. ඉස්සලා අපි තන්නේ හරියටම වැඩේ කරන්න ඕනේ කියලා. දැන් මගේ පුද්ගලික චරිතේ මං කිසිම විභාගයක් පළවෙනි සැරේ පාස් වෙලා නැහැ. දෙවෙනි සැරේ තමයි පාස් වෙන්නේ. ඒ නිසා මට පේල් වෙනවයි කියන එක ගාලල්ලා. යනකොට මම දන්නවා මම එච්චරම මේකක් පේල් වුණා කියවට හැබැයි අරින්නේ නැහැ. දෙවෙනි සැරේ කරනවා. හෙට දාන්නේ අපේ අක්කලාගේ දාන. අපේ ගෙදර ඉන්නේ උන් පුදුමාකාර ඉගෙන ගන්න දක්ෂයි. Double promotion. මම තමයි මැට්ටා. මේ විභාගතරෙන් නිසා මම පශ්චාත්තුපාදි දක්වම ගියා. මේගොල්ලෝ දක්ෂකම නිසා දකුණ කොල්ලත් එක්ක යාළු වුණා, දකුණ කෙල්ලෙත් එක්ක යාළු වුණා, කසාද බැඳලා මං විපශ්චාත්තුපාදි කරනකොට දැන් හැට පිටලා හොට බිම ඇනිලා මොනවක්වත් කරගන්න බැරුව ඉන්නේ. දක්ෂකම් වැඩි නිසා කාමයට ඇදුණා. මම මැට්ටා. මට කරන්න දෙයක් නැහැ. ඔයේ ඉතින් අද මං වෛරෝ බරභාගේ කී කිය අදිනවා. සතිය හම්බුණාට පස්සේ මට තේනවා බුදුහාමුදුරුවෝ මටම කියූප එකක් වගේ. හරින්නේ ඒකම ආය කරනවා. ආය කරනවා. එතකොට මේ වැඩිනේ ධම්මවිචේදී ඒ ත්‍රිපිටකයේ කියවනකොට තේරෙනවා අපි එක එක්කත් උප්පත්ති වශයෙන් වෙනසක් නෑ අපිට එකාකාර දැනුමක් තියෙනවා. පොටෙන්ෂල් කියලා එකක් තියෙනවනේ ප්‍රභාවයක් කියලා එකක් අපිට හැකියාවක් මිනිස්සු වශයෙන් අපි ඔක්කොම සමානයි. අපි මේ කෝකද හොඳ එක කෝකද හොඳ නරකක දන්නේ. අලකොල මීනකොල දන්නේ නැහැ. එල එලහරක මීහරක අඳුනන්නේ ඔක්කොම එක මල්ලේ දාන පිසිගේ පලා මල්ල වගේ පටලවාගෙන තියෙන. එක පොටක ඉඳලා බේරගෙන බේරගෙන ඉන්න ගියාම අන්තිමට මේක ගොනු වුණාට පස්සේ පේනවා මගේ නම්බුවක් නෙවෙයි බුදුහාමුදුරන්ගේ නම්බු. නැවත නැවත කරන්න. ඒ නැවත නැවත කරන්න බැරි අපිට වීරිය නැත්තේ බලාපොරොත්තු වැඩිකම නිසා. අධික බලාපොරොත්තුෙන් වැඩ කරන මනුස්සයා ඉක්මනට සුඛහ කරන. ඉක්මනට සීදී නසා ගන්න. මං වගේ මැට්ටෙක් දෙවෙනි පෙරේනේ පාස්සනේ කොහොමද? අරින්නේ. කරගෙන කරගෙන ගියාට පස්සේ වට්ටන්න බෑ මොකාටවත්. මට විභාගය ඕන නිසා හෝ සාතික ඕන නිසා නෙවෙයි. මේක ගේමක් දෙන්න ඕනේ. මේකට ෆයිට් එකක් දෙන්න ඕනේ කියලා කරගෙන කරන යනකොට අපේ ආරම්භ ධාතු වීර්ය වීර්යයේ පළවෙනියම තියෙන වීර්ය වැඩක් පටන් ගන්න බැරි කමනේ. ඒ මොකද අපිට විකල්ප රාශියක් තියෙනවා. කලහගේ දේවල් රාශියක් තියෙනවා. අපි ඒකෙන් සතිය වඩන එක සතිපට්ඨානේ භාවනා කිරීම තමයි අපේ ලයිස්තුවේ අන්තිමටම තියෙන්නේ. අපි ඉතිසල විශාල ලයිස්තු රාශියක් තියාගෙන මොකද ඒව හරි විචිත්‍ර පරමාර්ථ. ඒක බොහෝම අපි හුවා දක්වන පරමාර්ථ. ඉතින් කොරලා කොරලා කොරලා කොරලා හැට පිල්ල හොට බිම වෙනිච්චාම තමයි ඔන්න භාවනා කරන්න හිතා. ඉතින් ඒක කරන්න බෑ. ඉතින් කාට හරි හිතුනොත් ඔය ලයිව් ස්ට්‍රීම් මුලටම දාගන්න ඕන සතිය කියලා බැරිකමක් නැහැ. දැන් ඕන කෙනකින් අහන්න භාවනා කරන්න වෙලා නැහැ කියනවා. කොන්දේ අමාරුයි කියනවා. හරි ගුරුවරෙක් නැහැයි කියලා කියනවා. ත්‍රිපිටකය දන්නේ නැහැයි කියලා කියනවා. මට විනය අති වැරදිලයි කියලා කියනවා. ලයිස්තු හදා හදා ඉන්නවා මිසක් ආ. එකෙකුටවත් දීලා තියෙන මායя පැය 26ක් හෝ 25ක් මේ භාවනා කරන මේ පැය තියාගන්නේ උඹ අනිත්‍යට වැඩි වැක් දීලා තිනා කියලා කාටවත් දෙන්නේ නැහැ 24 තමයි ඕන කරන මනුස්සයාට ඒක වෙලා හොයාගන්න පුළුවන් වෙලා හොයාගන්න පටන් ගන්නතර පස්සේ තේරෙනවා අපි මේ කුණු කන්දල් වලට කාමෙට එහෙම නැත්නම් කාම ගුණයන්ට කොච්චර සලකනවද සලකලා අන්තිමටම තමයි භාවනාවට කියලා වෙලා දෙන්නේ. අන්න ඒක තේරුම් ගත්ත දවසේ තේිනවා ආරම්භ කරගන්න බැරි අපි භාවනාවට සලකන්නේ අනියම් වශයෙන්. අනිකු සියලුම කාම ආසාවන්ට සලකන්නේ ප්‍රධාන දේ වශයෙන්. අපි හිතනවා නම් ඒක කවුරු හරි නිසයි කියලා. අපි හිතනනේ කාටද කරන්න පුළුවන් කියලා කාටවත් මොකුත් කරන්න බෑ. කුසල ඡන්දේ කියන එක කවදාකවත් කාටවත් දෙන්න බෑ. අපේ දරුවන්ට බුද්ධ ධර්ම දෙන්න ඕනේ. අපේ දරුවන්ට භාවනා දෙන්න මේ සෙල්ලමත් එක්ක බෑ. මේක එයාටම ඒ වීර්ය පහළ වෙන්න ඕනේ. පහළ වෙලා හිතන්න ඕනේ මට අනික් කට්ටියට වගේම අවස්ථාවක් තියෙන්නේ. මට තියෙන්නේ මේ ප්‍රමුඛතාවයේ තෝරන්න දන්නේ නැතිව. ආරම්භ ධාතු වීර්ය මේ මේ සංසාරේ වටවලල්ලේ යනකොට ඕනම දෙයක් වටවලල්ලේ යනකොට කරකැවිල්ලක් හැදෙනවා. ඒ කරකැවිල්ලේ තියෙනවා කේන්ද්‍රාභ කේන්ද්‍රාභිසාරී බලය සහ කේන්ද්‍ර අපසාරී බලය කියලා බල දෙකක්. එකක් ඇතුළට අදිනවා එකක් පිටතට විසිකරනවා. ඕනම දෙයක් වේගෙන් කරකවෙනකොට කේන්ද්‍ර අபிසාරී බලය සහ කේන්ද්‍ර අපසාරී බලය කියලා මේ බාහිර කාම වස්තුන්ට යොමු කරන කේන්ද්‍ර අபிසාරී බලය තමයි කාමය කියලා කියන්නේ. තමන්ම අවබෝධ කරගන්න හදන ඇතුළට නැමෙන එකට ඉන්සයිට් කියලා කියනවා නැත්නම් විපස්සනාව කියනවා. කැරකෙන ඕන දෙයකට ওই දෙකෙන් එකට එන්න පුළුවන්. ඒ නිසා කවුරු හරි දන්නවනම් කොත්තනකින් හරි පටන් ගන්නවා. ඒ නිසා ලොකු ස්වාමීන් ලියනවා දන්න තැනින් පටන් ගන්න. තියෙන දේෙන් පටන් ගන්න. ආරම්භක ධාතුවට ඒ හොඳටම ඇති. අපි හිතනවා නෑ නෑ මෛත්‍රී බුදුහාමරෝ දැකලා දසපාරමිතා පුරලා ත්‍රි හේතුක ප්‍රතිසන්දි සහිත වෙනකන් පාරමිතා පුර පුර ඉන්නවා. ඉතින් අපිට තියෙන ඕන තරම් කරුණු කාරණා ප්‍රමාදයට. අප්‍රමාදයට කරුණ නැහැ. එනිසා මේ ආරම්භ ධාතු දේ වීරියේ තියෙන ආරම්භ ධාතු වීරිය ඒ පටන් ගත්තට පස්සේ යම් කිසි කෙනෙකුට තේරෙනවා මේ අපි හේතු කරනු දෙන්න පුළුවන් හැම දෙයක්ම කාමභෝගී. මම මෙහෙම කියනවා ඒකට මම දන්න විරුද්ධ වෙනවා කියලා. හිතාමතා කරන හැමදේම කෙලෙස්. චේතනාපූර්වක කරන හැමදේම කෙලෙස්. කොහොමද සමීකරන්නේ? චේතනා කියන්නේ සංස්කාර වලට. සබ්බේ සංඛාරා දුක්ඛ. සබ්බේ සංඛාරා අනිච්ච. චේතනාම්බික වේ කම්මං වදාන. ඉතින් ඒ වගේ චේතනාවක් නොකර වෙන දේ බලන්නේ ඉඳිලා හරහා ගමනක් තියනවා කිව්වොත් එහෙම අපිට පේන්නේ අයියෝ නිකන් පතොලත් එක බත් කනවා වගේ නිකන් ඇල්වතුරු බොනවා වගේ චේතනා නොකර හිටපන් කිව්වොත් එහෙම අදිෂ්ඨාන නොකර හිටපන් කිව්වොත් එහෙම ප්‍රාර්ථනා නොකර හිටපන් කිව්වොත් එහෙම ප්‍රණිදි නොකර හිටපන් කිව්වොත් එහෙම කොහෙද ජීවිතය භාවනා කරනවා කියලා කියන්නේ මෙච්චර ලහරකුත් අපි චේතන අතරමැද චේතනා නැති චිත්තක්ෂණයක් දීලා ඒ චිත්තක්ෂණයේ අත්‍යජන අද්දකිල්ල සම්පජඤ්ඤයෙන් බලන්නේ. මේක ඉස්ලාම බටහිර ලෝකයේ ඔය ආතෂෝපනව කියන මිනිස්සයා බුද්ධ ධර්මයේ ගෙනියලා මේ ජර්මනියේදී කතා කරලා කිව්වා "E will is evil" කියලා. මොකක් හරි හිතලා කරනවනේ ඒ කාන්තිම කෙලෙසයක්. හිතමත කරන හැමදේම තණ්හාමාන දිට්ඨි. හිතමත කරන හැමදේම සංස්කාරයි. මේ සබ්බේ සංඛාරා දුක්ඛා කියපම ඔය කවුරුත් අපවත් වෙච්චාම අපි කියලා කියනවනේ අනිච්චාවත සංඛාරා උපාද වය ධම්මිනෝ uppajjitvā niruddhanti තේ සංූප සමෝසුකෝ අනිච්චා ඒ වගේම සබ්බේ සංඛාරා දුක්ඛා කිය. දැන් උදේ ඉඳලා හැන්දෑනකම් කොච්චර චේතනා කරනවා. අපිට පුළුවන් ද විනාඩි 5ක් ගන්න මොකක්වත් චේතනා කරන්න තියෙනවා කියන්නේ. නිසා ආරම්භ ධාතුවෙන් අපි ඒක පටන් ගන්නකොට ඒක ගඟ දිගේ ඉහළට පිනිනilla. ඊට පස්සේ ඒකේ නම මේ ගත්ත අදහස එහෙම නැත්නම් මේ ආරම්භ ධාතු වීරිය නෙක්ඛම්ම ධාතු වීරිය වශයෙන් විනාඩිය 2 3 4 එක දිගට පවත්වන්න ගියාම මහා ජවයක් හඳක් වතුර කඳක් හරහා ඉහළට යනවා. මොකද ඒ තරම්ම අපි චේතනාපූර්වක ජීවත් වෙන්නේ. බුද්ධජනනාංශේ සඳහන් කරනවා ඒ ගිරිමානන්ද සූත්‍රයේ උපය උපාදානා චේතසා අදිඨානා බිනිවේසාතේ පජහන්තෝ විරමතින උපාදීයන්තෝ අයං උච්චතානන්ද සබ්බ ලෝකේ අනබිරත සංඥා. මේ ලෝකේ අබිරතිය තියෙනවනම් චේතසා අදිඨාන අබිනිවේෂ උපය උපාදාන නැති එළඹ සිටි සීයෙන් චිත්තක්ෂණයක් ඉන්නේ දෙකක් ඉන්න තුනක් ඉන්න මේක වීරියක් වශයෙන් පේන්නේ නැහැ මොකද වීරිය කියන්නේ තටමන එකනේ මෙතන තියෙන යමක් නොකර සිටින එකනේ චේතනාවක්වත් නොකර සිටින එක. සබ්බේ ඒ කියන්නේ මේ සබ්බ බවසා කරන. කායික අකුසල් කරන්නේත් නැහැ, වාචසිකත් නැහැ, මානසිකත් නැහැ. අකුසල් නොකර ඉන්න චිත්තක්ෂණය අපි හිතනවනේ ඒකට තටමඬ ඕනේ. වීරිය ඕනේ කියලා. මේ ඇත්තටම එතන අවශ්‍ය කරන්නේ වීරිය අකිරියට. යමක් නොකර කය වාසික නෙමෙයි මනසමුත් අදිෂ්ඨානය ගන්න මේ විනාඩි 5 10 තුළ මොනවක්වත් කරන්න වෙන දෙදියා බලනවා කියලා. බලන කොච්චර අමාරුද කියලා. ඒක ලෝකෙ තියෙන ලොකුම පින. දඹදිව යන එකටත් වැඩිය කටින පිංගම් කරනවාද ලොකුම පින. කිසිම දෙවෙනි පාර්ථයක් අවශ්‍යත් නැහැ. ඒකේ තියෙන අමාරුව නිසා මේකට ධම්මවිචය අවශ්‍යයි. ඒ ධර්මයේ පිළිබඳ විචක්ෂණ ඥානය තියෙන කෙනා තමයි දන්නේ සියලු බුදුරයන්ගේ පාඩම තමයි සියලු සබ්බ පාපසා කරනවා. කායික දුස්චර්ත කරන්න එපා, වාචික දුස්චර්ත කරන්න එපා, මනෝ දුස්චර්ත කරන්න එපා. ඉඳගෙන ආනාපානෙ හරි ඉඳගෙන ඉන්න ඉරියව්ව හරි පිම්බි මහැකිලිම දිහා බලනවායි කියලා කියන්නේ ඒක අනිච්ඡානක පේශින්ගෙන් සිදුවෙන එකක් නෙවෙයි, හිතාමතා කරන එකක් නෙවෙයි. එහි හිත පවත්වන්න පුළුවන් නම් කායික දුස්චරිත නෙවෙයි, කායික ක්‍රියාවක් වෙන්නේ. වාචී දුස්චරිත නෙවෙයි, වාචික ක්‍රියාවක් වෙන්නේත් නැහැ. මනෝ දුස්චරිත නෙවෙයි මනස ක්‍රියාත්මක වෙන්නේ නැහැ අනිශ්චාරක වෙන එක දිහා බලන්න. ඉතින් ඒ වගේ දෙයක් කරන්ඩ අපහසුකමක් තියෙන්නේ අපි ඒ තරම්ම මේ යන්ත්‍රේ වැරදියට රත් කරලා කරකෝ කරකෝ ඉන්න නිසා. නත ඒක නතර කරනවා කියන එක විශාල අභියෝගයක්. ඒ නිසා කාටොක්කත් කාටොක්කක් කියන්න බෑ භාවනා කරපන් කියලා ඕනම කෙනෙක් කියාවි ඒක අකිරිය වාදයක් උච්ඡේද වාදයක් අරස රසයක් ওই වචන හතක් කියලා බුදුහාමුදුරට බැනලා තිනවා වේරංජ බ්‍රාහ්මණය. උන්වහන්සේ කියලා තිනවා බලාන යනකොට කතාව ඇත්ත තමයි කියේ. කරන්නේ අකුසල් නම් නොකර ඉන්නේ කොහොඳයි කියලා මං කියනවා තමයි. කරන හරියක් අකුසල් නම් නොකර ඉන්නේ කොහොඳයි කියලා බුදුරජාණන්සේ වේරංජ බ්‍රාහ්මණය කියවන්නේ ඒ විනය පිටකේ එවනත සංයුත්තනිකායේ සඳහන් කරලා තියෙනවා. එතකොට අර ක්‍රියාකාරීත්වය ඇවිල්ලා බනිනවා. ඔබ නිකන් ඉන්න බනවක කියලා දෙනවා. අකිරිය වාදයකට බණ කියනවා. ඉන්න බුදුන්සේ සඳහන් කරනවා ඇත්තට කෙරණ හරියක් නැහැ අකුසල නම් නොකර සිටීම හොඳයි. ඒ නිසා වීරිය කියලා මෙතන මේ පෙන්නන චෛතසිකය ਸਰවචන් වහන්සේ ආරද්ධ විරිය, පග්ගහිත විරිය, පරිපූර්ණ විරිය කියලා තුනක කරලා තියෙනවා. ඒත් බොහොම විචිත්‍ර කතාවක් තියෙනවා. ඒ මොකද්ද? මම ඊට වැඩි බණ කියන්න යන්නේ නැහැ. ඒකෙන් නතර කරනවා. මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මවල අපි දැක්ක සතියේ යෙදෙන අට පොලක කියලා. සතර සතිපට්ඨාන සතිය, ඉන්දිය සතිය, බාල සතිය, බොජ්ජංග සතිය සහ මාර්ගංග සතිය. වීරිය නම පොලක යෙදෙනවා. සතර සම්‍යක් ප්‍රදන් වීරිය, ඉන්ද්‍රිය, බල, බොජ්ජංග සහ මාර්ගංග වශයෙන්. ඒ නිසා වීරිය කියන එක පුදුම විදියට විපරිණාමයකටපත් වෙනවා. යමක් කරලා පටන් ගන්න දේ යමක් නොකර සිටීමෙන් හමාර වෙනවා. වීරිය සම්පූර්ණ කන පිට යනවා. ඒක නිසා මුලදී කරන්නත් ඕන. වතුරට බහ ගන්නකම් විනෙහි කරන්න ඕනේ, ඉඳගෙන ඉන්න ඕනේ, සක්මන් කරන්න කරලා කරලා කරලා කරලා. මේක හිතන්න වෙලාවකට එනවයි කියලා තක්මන අනායාසයෙන් වෙන වෙලාවක්. ආශ්වාස ප්‍රශ්වාසයේ අනායාසයෙන් වෙන වෙලාවක්. ආනාපානෙ බැලිලා අනායාසයෙන් වෙන වෙලාව. ඒ කියන්නේ ආයාසයක් නැ වීරියක් නැතුව අන්න එතනදී තමයි විපස්සනා පටන් ගන්නේ. ඒ නිසා මේ පග්ගහිත වීර්ය වශයෙන් ගන්න දේ අන්තිමට යෝගාචර මේක කලාවක් තීරුම් අරගන්නවා. මේක වෙන්න ඇරලා ඒක දිස බලා සිටීමෙන් ඉතින් ඒක තමයි අපිට කරන්න බැරිද ඒ තරම් අපි මේ ක්‍රියාශක්තියක් තමයි අපි මේ පුරුදු කරලා තියෙන්නේ යාළුවොත් එක්ක එකතු වෙලා කට්ටිය එකතු වෙලා ක්‍රියාශක්තියකට දාලා තිනවා ਸਰවචන්සේ කියන එකට ප්‍රශ්නයක් නැහැ චේතනාපූර්වක පොඩ්ඩක් ක්‍රියා කිරීම නතර කරලා දේශ බලා සිටීම කරන්න කියලා ඉතින් කටුකුරුන්දේ සාංශ කියනවා ගහක් දිහා බලන්නේ ගහත් අපි වගේම පරිසරයට හැඩගැහෙනවා. ගහත් අපි වගේම ಜಾතිය බෝ කරනවා. ගහත් අපි වගේම ගස් හුලං වලින් වැඩ ගන්නවා. නමුත් බලන්න අකිරියෙන් කරන සේවය ਸਰවචාන්සේ සඳහන් කරන ලෝකයේ තියෙන පද්ධති වලින් තියෙන දක්ෂම පද්ධති වශයෙන් මට පේන්නේ කැලේ. ඒක සියලු ජලය හුලඟ අවුව ඔක්කොම එකතු කරනවා. මොකුත් පේන්නේ නැහැ. මනුෂයාට ඕන ඔක්කොම දේ දෙනවා. අමන මිනිස්සයා එකත් කපනවා. කැලෙත් කපනවා. අපි උදේ ඉඳලා හැන්ද වෙනකම් වලිගින තිබ්බ හනුම වගේ එහෙ දුවනවා මෙහෙ දුවනවා දඟලනවා ඉටිපන්දම දෙපැත්තෙන් පත්තු කරන දෙකන ඉලක්කව පත්තු කරගත්ත කපුව වගේ රන්ටලා අන්තිමට හොම්බෙන් ගිහිල්ලා මැරලා යනවා. මොනවත් නැහැ අන්තිමට ඉසුරු වෙන්නේ මොකද්ද? අසහනේ විතරයි. එනිසා පොඩ්ඩක් සොලෝ එකේ පොඩ්ඩක් නිකන් බැටරිය charge වෙන්න දීලා පොඩ්ඩක් ඉඳලා බලන්න. එතකොට තේිනවා මේ වීර්ය කියන එක අපිව හිතානින් එක ඇත්තට මුලදි ගොඩාක් ශක්තිය යොදන්න ඕනේ. ඊට පස්සේ ගැම්ම ආවට පස්සේ ඒ යෝගාවචරයා අනායාසින් වැඩ කිරීමේ කලාව ඉගෙන ගන්නකොට එයා ළඟ ඉන්න අනික් අය වුණත් පුදුමාකාර සංසුන් ගතියකට එනවා. ඒ ලෝක සංසිත එක ඉන්නකොට තේරෙනවා ඒ උන්වහන්සේගේ කටයුතු වල තියෙන බන පූසෙක් වගේ ඒ ඕනේ තැනක කටයුතු ඔක්කොම ඉරියාපත බොහෝම සංසුන්ව පවත්වන ඉතින් එතන ඉන්නකොට කෙනෙකුට කලබල කරන්න හිතෙන්නේ කලබල කරන කට්ටනකට ගියොත් කලබල කරන්න හිතෙනවා. අන්නේ විදිහට ඒකට අවශ්‍ය ධර්ම විචේ නැත්නම් මේ කාරණා කාරණා තේරුම් ගන්නවා කියන එක අද තියෙන අධ්‍යාපන ක්‍රමෙන් නම් කරන්න හම්බ වෙන්නේ නැහැ. ඒක කරන්නේම වලිගෙට ගිනි තියෙන එක තමයි. නමුත් සරුවචනාංශයේ මේ කියපු බණ අවුරුදු 2600 ඊට පස්සේ කාට පුළුවන් ද කන පිට හරවන්න? කෙරුවොත් හරි. කරලා බැලුවොත් හරි. ඒක නිසා විශේෂයෙන්ම සංගරත්නේ වැඩ ඉන මේ වෙලාවේ මම මතක් කරනවා මේක අපි කරලා බලලා ඒහි පස්සිකයි කියලා කාටද කියලා දෙන්න පුළුවන් නම් ගිහියෝ ලක්ෂයක් හිටුවට වැඩි වටිනවා එක සංඝයා වංශනවා. මේක හරියට කරලා බලලා කතා කරන්න පටන් අරගත්තොත් අපිට විරුද්ධ කවුරක්වත් නැගී හිටින්නේ නැහැ. අපි වැඩ කරන්න ගියොත් විරුද්ධකාරයෝ. වැඩ නොකර ඉන්න ගියොත් අපි දිනන්නේ අපන්නකව. අක්‍රියෙන් අප දිනන. ඒ නිසා මේ සතිය හරහා ධම්මවිචය ධම්මවිචය හරහා වෙන වීරියත් පිළිබඳව තවදුරටත් හොඳ ක්‍රියාශක්තියක් ඇති වෙලා මේ දවස් කීපය තුල සාති කර ගැනීම සඳහා ධෛර්යය පිණිස මේ දවසේ ධර්ම දේශනාව හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි ධර්ම දේශනාව මෙතන නතර කරනවා ශිර දිනාට සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා